නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ එත්තචතේ මාළුන්ක්‍ය පුත්ත දිත්ත සුත මුත විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති යතෝකෝ තේමාලුංකේ පුත්ත දිත්ත සුතමත විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති තතෝ ත්වං බායි තතෝ ත්වං මාළුංක්‍ය පුත්‍යන තේන තතෝ ත්වං මාළුංක්‍ය පුත්‍යන තේන තතෝ ත්වං මාළුංක්‍ය පුත්‍යන තත්ත යතෝ ත්වං මාළුංක පුත්‍යන තත්ත තතෝ ත්වං මාළුංක්‍ය පුත්ත මේ විද නේව හුරං න උභය මන්ත්‍රේන හේසේ වන්තෝ දුක්ඛස්සන්තා සාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් රැස්ුනේ බදාදා දවසේ හන්දාවරුවේ මේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන අපි මේ කරගෙන යන භාවනා වැඩ පිළිවෙලට අවශ්‍ය කරන්නා වූ මූලධර්ම දැනුමත් හැකි ශක්ති ප්‍රමාණේ ප්‍රායෝගික දැනුමත් එකතු කරගෙන යම් කිසි ප්‍රමාණයක කුසල ඡන්දයක් හිත ධෛර්ය කර ගැනීමක් කරගන්ටයි ඒක සම්බන්ධයෙන් ගිය පාර අපි ඒ සුල වේදල්ල සූත්‍රය සම්බන්ධ කරගත්තා. ඒකත් බොහෝම භාවනාවට අදාළ කාර්ය රාශියක් පිළිච්ච සූත්‍රයක්. මේ අද ඉදිරිපත් කරගත්ත සූත්‍රය කියන්නේ මාළුන්ක්‍ය පුත්ත සූත්‍රය කියලා. මේක මේ මේ දැනට උද්ෘතිය ගත්ත කොටස සම්බන්ධ වෙන්නේ සංයුත්තනිකායේ හතරවෙනි කාණ්ඩේ. නමුත් අංගුත්තර නිකායේ මජ්ක්‍ධිම නිකායේ මේ මහලෝක පුත්තු ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත්ත තව ජවනිකා සිද්ධි සූත්‍ර බොහෝ විට තැම්පත් වෙනවා මේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා අද අපි ගත්ත කොටස තියෙන්නේ සංයුත්ත නිකායේ ඒකත් බොහොම දිග සූත්‍රයක් ඒ වුණාට භාවනාව සම්බන්ධයෙන් අපිට සාමාන්‍යයෙන් සූත්‍රේ කොටස් හතරකට කඩාගත්තොත් නැත්නම් සම්පූර්ණ නාට්‍යයේ ගවනිකා හතරකට කඩාගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ අවසානයේ අපි උද්ෘතයේ වශයෙන් තබාගත්ත ඉතාමත්ම ගැඹුරු කොටසට යම් ප්‍රමාණයකට කෙලියක් වට ගන්න. ඒකට ඉතින් කලින් බණ අහලා පුරුද්ද තියෙන්න ඕනේ. මේ කියන කාරණා පිළිබඳව සතිය පිහිටීමේ පිළිබඳව අප්‍රමාදයේ පිළිබඳව Taman තුල එකතු වෙච්ච යම් යම් ප්‍රමාණයකට අත්දැකීම් තියෙන්න ඕනේ. ඒ තිබුණත් මේ වගේ ධර්ම සාකච්ඡා කරනකොට ලොකු ධෛර්යයක් කුසල ඡන්දයක් ඇති වෙනවා මේ ධර්මයේ තියෙනා වූ මේ සාන්දෘෂ්ටික ගතිය. මේ පෛසික ඕපනයික ගතිය මුන්න තරම් ඒ ඒ තන ඒ යොදන යොදන ශක්ති ප්‍රමාණ අනුව Tamanට අකාලිකව ප්‍රතිඵල දෙන දෙනවාද කියලා දැනගන්න. ඒක නිසා අපි මේ සූත්‍රය අරන් කරුණු ප්‍රධාන වශයෙන්ම ධවනිකා හතරකට කොටස් හතරකට කඩලා ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනිම කොටස තමයි මේ මහා ලෝක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේ හම්බ වෙච්ච අවස්ථාව. ඒක සූත්‍රයේතර සවිස්තර ජවනිකාවක් වශයෙන් පෙන්නන්නේ නැහැ. නමුත් මේ අතුආව කියනකොට තේරෙනවා ඒ සංස බොහෝ වයසක කෙනෙක් තරුණ කාලේ බොහෝමත්ම කාම භෝගීව ගත කරපු කෙනෙක් අවසානයේ වයසට ගිහිල්ලා මේ සරුවචන් වහන්සේ හම් වෙන අවස්ථාව වෙනකොට තද සංවේගයක් පහළ වෙලා තියෙනවා. ඒ සංවේගය නිසා ඒ ස්වාමීන් වහන්සේ ආලෝක පුත්තු ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේ හම් වෙලා මතක් කරලා කියනවා දේදේසු මේ බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං ස්වාමීන් වහන්සේ මට මේ කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් ධර්ම දේශනා කරන තේක්වා මම තනි වෙලා විවේක සංගත කියලා බොහොම ප්‍රධාන වේදයකින් යුතු අප්‍රමාදීව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඒකෙන් තේන දෙන්නේ ස්වාමීන් වහන්සේට අර වයසට ගිහිලා පැවිදි වෙලා ඇති වෙච්ච තද කුසල ඡන්දේ මතුවලා කියන. නමුත් එතින්දි සරුවච්චන් වහන්සේ බොහොම එක පැත්තකින් නිග්‍රහ කරනවා, එක පැත්තකින් උනන්දු කරනවා මේ වාගේ වයසට ගිහිලා තමන්ගේ ඉදරම් ශක්තිමත් නැති අවස්ථාවේ ඉන්න ඔයගොල්ලෝ ඉන්න මට මේ ඉක්මනට තේම ධර්මයක් දේශනා කරන්න කිව්වොත් ඊළඳාර කෙනෙක් આવත් මම මොනවද කියන්නේ කියලා අහනවා. ඉතින් ඒක දෙවැත්තටම අදහස් කරන එක මේ අපි කියන කරගෙන හැට පිටලා හොට බිම යනකොට පස්සේ තමයි දැන් තමයි එන්නේ භාවනා කරන්න. ඉතින් ඕව අහලා ඉවරලා දැන් කොහොමද ඔය තෙතිය භාවනා කරන්නේ කියලා අර කියන කතාවක් ඒ කාලෙටමයි ඒ සරුවචනාංශය හැබැයි ඉතින් ඒ පාලි භාෂාවෙන් බොහෝම ඒ කියවනකොට ඒ ක්‍රාමීය ගතියක් තමයි පේන තියෙන්නේ. මේ විදිහට තමන්ගේ ඉතුරුම් ප්‍රකට පැති කරගන්න වෙලාවේ වයසට ගිහිල්ලා මොනවද මේ හදිසිය කරන්නේ කියලා අහනවා වගේ. නමුත් එතකොට මේ මාළික පුත්‍ර ස්වාමීන් වහන්සේ හැමත කියනවා එහෙම මේක වෙච්චාවයි. ඒ වයසට ගියත් මට මේ තියෙන දැඩි සංවේගය මත ඒක වේගයක් නිෂ්ප්‍රකාරතාව සර්වඥාන්ගේ උලාගෙන ගිහිල්ලා සර්වඥාන්ගේ මන අහන්න වේගයක් නේ. නිසා ඒක වැරදි කියන්න බෑ. එහෙම කෙරුවොත් සමහර විටක ස්වාමීන් වහන්සේම දැඩිසේ මහන්සි වුණොත් මට තේරෙන්නේ ඉඳ කියනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා පැත්තකට ගිහිල්ලා හොඳට මේක භාවනා කරන්න. එහෙම වුණොත් මගේ මේ ජීවිතය වලින් ඉස්සෙල්ලා මට මේ ධර්මයේ අයිතිකාරයක් වෙන්න පුළුවන්. ඒක සර්වඥාන්සේට සර්වචනාංශ විසින් දීපු ඒ පැත්තටත් නැති මේ පැත්තටත් ඇති උත්තරයෙන් අපෙන්නම නෑ මම හිත වටහාගත්තේ නෑ ඒකෙන් මට විගසම යන්න ඕනේ උභාංශයට මට බණ චන්දිත පහළ වේවා දේශේතු මේ පන්තිය බවවා දේශේතු මේ සුගතෝ ධම්මං කියලා මට සුගතයන් වහන්සේ ධර්ම දේශනා කරත්වා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරත්වා කියලා අර තමන්ගේ තියෙන කුසල ඡන්දය හොඳට මතකලා පෙන්නනවා එතකොට හැම බොහොම කෙටියෙන් බණක් කොටිය උපදේශයක් ඉල්ලන්න පැත්ත කරලා භාවනා කරනවා. ඒ සර්වචන් වහන්සේ ඉතින්දී දැන් කාලේ කියන විදිහට නම් ගයිඩඩ් මෙඩිටේෂන් එකක් දෙනවා. ඒක තමයි මේකේ දෙවෙනි ගවනිකාව. ඉතින්දී අහනවා තංකින් මඤ්ඤසී මහලුක්ගේ පුත්ත මහලුකුගේ උඹට මම මේ අහන ප්‍රශ්නේදී මොකද හිතෙන්නේ? චක්කු විඤ්ඤයේසු රූපේසු අදිත්තං අදිත්ත කුබ්බක් නච දිස්සති නච නච තස්සෝති නච පස්සති නැච හෝති පස්සිස්සන්ති. මම කියන්නේ දැන් කියනවා ඇහෙන් දැකගත යුතු රූපයක්. අපි වට කියනවා භාෂාවේ මේ භාවනා ලෝකේන වර්ණ රූපයක් තියෙනවා. ඒ වර්ණ රූපය අදිත්‍ය රූපං. අතීතේ කවදාකවත් දැකලා නැහැ. නපස්සති අදිත්‍ය අදිත්‍ය රූපං. දැන් දකින්නෙත් නෑ ඉදිරිය අනිත්‍ය කවදාකවත් අදිය දැකලත් නෑ. න පස්සති. දැන් මේ වෙලාවේ බලමිනුත් නෙමෙයි තියෙන්නේ නච තේ හෝති පස්සිසන්ති. අනාගතේ කවදාකවත් බලන්න වෙයි කියලා හිතෙන්නේ නැහැ. චිත්ත තේමාලෝක්‍ය ප්‍රොත්ත හෝති තේමං වා රාගං වා ඡන්தோ වා තේමං වා රාගං වා. අන්න එවැනි කවදාකවත් දැකලත් නැති දැනට දකිමිනුත් නැහැ බලමිනුත් නෙවෙයි ඉන්නේ බලන්න වෙන්නේත් නැත්තම් අන්න එවැනි රූප ඇහෙන් දක්වාට යුතු වෙන රූපයක් මත කවදා හෝ කාට හරි ප්‍රේමයක්වත් ඡන්දයක්වත් රාගයක්වත් ඇති වෙයි කියලා. මේක මට ගන්න ඕන මේක මට වෙන්න ඕන ආදි වශයෙන් ඒ පුද්ගලයා තුල කෙලස් මත වෙන්න පුළුවන්ද කියලා. එනි මාළික පුත්තු සාහිත්‍ය කියන නෝයේ සම්බන්ධය කියලා. කවදාකවත් දැකලත් නැත්නම් දැනට දකිමිනුත් නැත්නම් බලන්නෙත් නැත්නම් බලන්න වෙන්නෙත් නැත්නම් එහෙම දෙයක් මත කවදාකවත් කෙලස් පහළ වෙන්නේ නැහැ කියලා. ඊට සර්වචනානවා ඒ වගේම යම් කිසි කණින් ඇසීතු සද්දයක් කවදාකවත් අහලා නැහැ. දැනට ඇහෙන්නෙත් නැහැ. Taman අහන්නෙත් නැහැ. කවදාකවත් ජීවිතේට අහන්න වෙයි කියලා හිතන්නත් බෑ. ආන්නෙම සද්දයක් මත කවදා හරි මාළුකෙකුත් කෙලස් පහළ වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ නාසය, දිව, කය, මන කියන මේ හයතම ප්‍රශ්න කරනවා. ඒ කයින් ලැබිය යුතු පහසක් කවදාකවත්ම විඳලා නැහැ. දැනට විඳිනුත් නෙමෙයි. දැන් විඳිට බලාපොරොත්තුකුත් නැහැ මාත්‍ර කවදාකවත් විඳිට වෙන්නේ නැත්නම් එහෙම දෙයක් මට කෙලස් පහළ වෙනවාද ඒ වගේම ආනෝ ධර්මය පිළිබඳව මන මනෝ මේ ප්‍රසාදයට නැත්නම් මනෝද්වාරයට පහළ ධර්ම බලන මේ හය අහනවා. ඒ හැම එකතම සර්වචන්නාංශයේ මේ අහන ප්‍රශ්නතම මේ මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ නිවැරදි උත්තරේ වශයෙන් වෙන්න බෑ කියලා කියනවා. මේක තමයි ඉතින් පළවෙනිම අපි සාකච්ඡා කළ යුත්තේ අපිට රූපයක් කවදාකවත් අපි ඒක දැකලත් නැත්නම් දැන් දකිමිනුත් නැත්නම් අපි ඒක බලමිනුත් නැත්නම් බලන්න වෙන්නේ නැත්නම් අපිට ඒකෙන් කවදාකවත් කෙලස් උපදින විදියක් නැහැ. ඒක නිසා මෙතෙන් ගිනල්ලා පෙන්වන්න හදනේ මොකද්ද? මේ දැන් බලමින් ඉන්න එකේ තමයි කෙලස් උපදින ඉඩ තියෙන්නේ. ඒ නැත්තම් කලින් බලලා අපේ හිතේ මොකක් හරි සලකුණක් ඉතුරු වෙච්ච එක. අනාගතය සම්බන්ධීනොත් ඒ වගේ දෙයකින් කෙලෙස් උපදිනවා බොහෝම අඩුයි කියලා. ওই සංයුත්තනිකාමේ තියෙන කාමකුණ සූත්‍රය කියලා ඒක මේ වගේම සූත්‍රයක්. ඒක පෙන්වනවා. නමුත් මේ සූත්‍රය කියන්නේ දකලක් නැත්නම්, දගෙමිනුත් නැත්නම්, බලන්නෙත් නැත්නම්, බලන්න වෙන්නේ නැත්නම් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ කියලා. මේ ටික භාවනා කරලා පහන් ප්‍රහාණය කළ යුතු කෙලෙසක් නෙමෙයි මේක වෙන්නේ නැති දෙයක්. මේක දරුවචනාසින් අහන්න ඕනේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ අපිට පෙනිච්ච දැනට බලමින් ඉන්න අපි පෙරපිනට හම්බුණා කියලා හිතන මේ රූප ටිකෙන් තමයි උපදින තාක් කෙලෙස් උපදින්නේ. ඒක නිසා අපි මේ තැන් තැන් වලට යමි. එහෙම නැත්නම් මැත්තේ මේ අද කරන මේ පින්කම් නිසා අපිට හොඳ ඇස් දෙකක් ලැබේවා, හොඳ හොඳ දේවල් දකින්න ලැබේවා කියලා හැම දෙයකින්ම කරන්න හදන්නේ තාමත් ලෝභදීච්ච කෙලෙස් ප්‍රමාණයක් උපදින්න කරන කතාවක් වගේ. මෙතනක් තියෙනවා තවත් පුංචි කාරණාවක් ඔය දැකීම ඒ වගේම වර්ණ රූප වගේ කියලා ගත්තාම මේ සකර්මක අකර්මක වශයෙන් දකින්න බලනවා කියලා දෙයක්. අතීතේ නොදැක්ක දැනටත් දකිමින් නැති. දැනට බලන්නෙත් නැති මත්තර බලන්න වෙන්නෙත් නැති කියන. ඕන ওই දෙකත් මේ යෝගාවචරයේකට භාෂා ඉගෙන ගන්න කෙනාට සකර්මක කර්මක ભેදේ දන්නා වගේ ඇක්ටිව් වොයිස් පොයිස් පැසිව් වොයිස් දැන ගන්නවා වගේ භාවනා යෝග අවචරයට තුඟා කල්යන මේක තේරුම් ගන්න. මොකද මම මේ වෙලාවේ මේක මතු කරන්නේ යම්ම දෙයක් පේනුණට අපිට වග කියන්න බෑ. අපිට කෙලෙස් පහළ වෙන්නේ අපිට කර්ම රැස් වෙන්නේ අපිට චේතනා පහළ වෙන්නේ බැලුවොත් තමයි. ඒ නිසා පේන දෙයි බලන දෙයි කියන දෙක ඇහැ සම්බන්ධ වෙනකොට යෝගාවචරය කලකලිමත් වෙනවා. මේක මම මේක මතක් කරන්නේ ආනාපානය කරගෙන යන වෙලාවේදී අපිට ඇස් එක වහගෙන හිටියට ආනාපානෙ හොඳට බැලිය යුතු තැනක් අපි වෙන් කරගන්නවා. නාසිකාග්‍රය හෝ උඩුතොලිය හෝ පිම්බි වැකිලි වශයෙන් උදරය හෝ ඒක අපි දන්නවා ප්‍රධාන අරමුණු වශයෙන් බැලිය යුත්තේ ඒක අපි වගකීමෙන් කරනවා. ඒක අපේ කර්මස්ථාන, අපේ වැඩපොළ. ඒක තමයි කරන්නේ. නමුත් එතන ඉන්නකොට විවිධාකාර දේවල් පේනෙනවා. සමහරලාට හිතට රූප පේනවා. විවිධ දේවල්. නමුත් එකකින්වත් කවදාකවත් කෙලෙස් උපදින විදිහක් නැහැ. ඒවවා දිගේ එළවෙලව නොගියොත්. ඒ නිසා බලන දේ වග කියන්න ඕනේ. චේතනා තියෙනවා. කර්ම රස වෙනවා. පේන දේ ඒකට අපි වල් කියන්න බෑ. ඒක අපේ චේතනාවලට වැටෙන්නේ නැහැ. චේතනාවක් බාටපත් වෙන්නේ මේ කාරණා නොදැන බලන දේ, පේන දේ දෙකම එකමල්ලේ දාගත්තොත් තමයි. ඒක නිසා ඒක අතුරු මේ වෙලාව ගන්න පුළුවන් අතුරු උපදේශයක්. මේ නිසා මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ නොදක්කසු විරුණං නොදකිමින් ඉන්නවා නම් බලන්නේ නැත්නම් බලන්න වෙන්නේ නැත්නම් ඒක කෙලස් උපදින්නේ. ආන් ඔය දෙවෙනි අවස්ථාව සම්පූර්ණයෙන්ම මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් සරුවචන් වහන්සේට නැස්චාර්යෙන් උත්තර දුන්නාට පස්සේ සරුවචන් වහන්සේ දැන් උත්තරයක් දෙනවා කමටහනක් දෙනවා මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට ඔන්න එහෙනම් පැත්තකට ගිහිලා මෙන්න මේක භාවනා කරන්න මේ කියන අතර කාරණා උගාක් වෙලාට භාවනා ලෝකේ ත්‍රිපිටකයේ කියවනනම් අස උගක් ප්‍රශ්තිලා කියන්නේ බාහ්‍ය දාරුසෝය කිය සම්බන්ධ සූත්‍රයේදී නමුත් ඒ උපදේශයමයි බාහිර ධාතු කීරිය උපාසකතුමා සර්වඥ පින්ඳ වාගේ වඩිද්දී ඉල්ලා හිටියේ ස්වාමීන් වහන්සේ මට පොඩි කමටහනක් දෙන්නේ කියලා. ඒ වෙලාවේදී කෙට්ටිම බොහොමත්ම සංක්ෂේපේ නමුත් තාමත්ම සාර ධර්ම කමඨානක් විදියට දීපේකමයි මේ මහලුක්ෂි පුත්තු ස්වාමීන් වහන්සේ අදීලා තියෙන එක තමයි මම මුලින්ම මතක් කරගත්ත මේ ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් ඒක තියෙන්නේ එත්තචතේ මාළුකේ පුත්ත ditta sutta mutta විඤ්ඤාතේසු ධම්මේසු ditti ditta mattam bhavisati යම් විදිහකට මාළුකේ පිටේ මේ ඇහෙන් දැකිය යුතු රූප සම්බන්ධව කනින් ඇසිය යුතු ශබ්ද සම්බන්ධව නාසයෙන් දිවෙන් කයෙන් විඳිය යුතු මුතයන් සම්බන්ධව සහ හිතෙන් ලැබිය යුතු විඤ්ඤාණ ධර්ම වලට කියනවා නම් කියන්න තියෙන්නේ ඒ වගේ දුටු දේ දුතුමතින්ම නතර වෙන දෙයක් ලෝකේ තියෙන්නේ. ඇසූ දේ ඇසූමතින් නතර වෙන ලෝකයක් තියෙන්නේ. නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ මුතය කියන විඳින් එමතකින් නතර වෙනවා. හිතට එන ධර්ම එමත්ෙන් නතර වෙනවා. එහෙමනම් අතීතේ නොදැක්ක නොදැකමින් තියෙන බලන්නෙත් නැති බලන්න වෙන්න දේවල් ගැනත් අපිට භාවනා කරන්න දෙයක් නැහැ. ඒ වගේ කෙලස් උපදින්නේ නැහැ. ඇහැට මේ වෙලාවේ පේනදී පේන මට්ටමින් නතර කරගන්න පුළුවන් නම් ඒකෙන් කෙලස් උපදින්නේ නැහැ. මෙන්න මේ කියන දකින වේලාවෙදීම දැකීම දැකීම මට්ටමින් නතර කරන්නයි මූලික උපදේශය සර්වචනාසේ දෙන්නේ තමන් වහන්සේගේ සාපංචතා ඥාණයෙන් මතක් කරනවා එත්තචතේ මාළුක්‍ය පුත්ත දිත්ත සුත මුත් විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති මුතේ මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති මම හොඳටම මේ ගැන හොයලා බලලා මේ කියන්නේ යමක් අපි දැක්කනම් ඒ දැකිල්ලෙන් ඒක අමාරයි ඇහුවාන අසුමතින් එක අමාරයි. වින්දාන වින්දමකින් අමාරයි. හිතේමක් වැදුනා නම් හිතුවා නම් ඒක හිතුමතින් අමාරයි. ඉතින් මේක දැන් සරුවචනාංශ විසින් මාළුකේ පුත්‍ර ස්වාමීන් වහන්සේට අලුතෙන් දෙන දෙයක්. එහෙම නැත්නම් දෙන උපදේශේ කොටහ. ඊට පස්සේ මතක් කරනවා යතෝචකෝතේ මාළුකේ පුත්ත දිත්තසුත මිත්ත විඤ්ඤාසීසු ධම්මේසු දිත්තේ දිත්තමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිසති තතෝතෝ මාළුක මාළුකේ පුත්ත නැත්තේන උඹට රූපයක් ඇහැට වැටුණා වැටිති ගමන් රූපයේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අලගිය මුලගිය එව්ව බලනවා වෙනුවට දැක්ක පමණින්ම මෙහෙ කරගන්න පුළුවන් නම් ඔබ ඒ රූපයෙන් ඔබට මොනවත් වෙන්නේ නැහැ. දැක්ක පමණින් නැතර කරන්න බැරුව ඒ රූපේ ඇහෙන් බලන්නේ කටක් කරගෙන බලන ගතියක් තියෙනවා. ආන් එතෙන්ද කියොත් නම් රූපය ඇවිල්ලා ඔබ කුප්පනවා. කෙනෙක් පහළ වෙනවා. අන්නේ එතන කලියුක්ක් තියෙනවා. මේ චිත්ත වීර්ය දුරදිග යන්න යන්න කෙලස් ප්‍රදේශේ බොහෝම සැරට පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මම කියනවා මම නැත අභීත ප්‍රකාශයක් කරනවා දුතු දේ දුතුම තින්නතර වෙනවා. නැත්නම් මේ දුතු දෙකේ දුතු දේ දුතුම තින්නතර වුණොත් ඒකෙන් කෙලසීමක් වෙන්නේ නැහැ. නමුත් මේ පෘථග්ජනගේ තියෙන පෘථග් ගතිය නිසා ඒ දුතු දේ මත විවිධාකාර විදියට සංඥාවල් සංස්කාර වේදනා විඥාන පහළ වෙන්න පටන් ගන්නවා. ඒ සෑම දෙයක්ම කෙලෙස් උපදවනවා. ඒක නිසා දිත්තේ දිත්තමත්තම් භවිෂති කියන තැනට ගියා නම් ඔබට තේරෙයි ඒ දකින්න රූපේ නිසා උඹට කිසිම කෙලෙසක් උපදින්නේ නැහැ. කුපිත වීමක් වෙන්නේ නැහැ. යම් ආකාරයෙන් ඔබට දැකූ රූපයේ මතින් කෙලෙස උපදිනතෝ ඔබ ඒ රූපේට මොනවක් කරන්න යන්නේත් නැහැ. හදන්නවත් ලං කරන්නවත් ෆොටෝ එකක් ගහලා ලොක් කරගෙන පිටි එල්ල ගන්නවත් යන්නේ නැහැ. යන්න දෙයක් නැහැ මොකද මේ රූපේ Tamanට කිසිම බලපෑමක් කරලා නැහැ. ඒ විදිහට ඔබට රූපයෙන් කිටි කැවීමක් කෙනහිල්ලක් ඉංගියක් කුපිත වීමක් නැත්නම් ඔබ කවදාහක්වත් ඒ රූපේ සංස්කරණය කරන්නවත් අල්ල බදා ගන්නවත් යන්නේ නැහැ. එහෙමනම් ඒ විදිහට ඔබ විසින් රූපය සංස්කරණය කරන්න ගියේ නැත්නම් තතෝ මේව ඉදන හුරන්න ඔබ යමන්තරේ රූපේ කියන තැනවත් මේ මෙතන චක්කු ద్వාරය කියන මේ ස්ථානවත් ඔය දෙකේ කොතම දරකල් ලැබුම් බලක් හම් වෙන්නේ මේ දෙක අතර වෙන හම් වෙන්නේ නැත්නම් ඕකමයි දුකේ නිවීම. ඔච්චරයි. ඔකයි දැනගත යුත්තේ. එසේවන්තෝ දුක්ඛසෝ එහෙම දුකේ කෙලවර කියලා සර්වඥාන්සේ දැන් ප්‍රකාශ කරනවා. මේක තමයි අපිට ටිකක් විස්තර සහිතව දැනගන්න තියෙන්නේ. අපිට පසුගිය තිබුණු ධර්ම සාකච්ඡා, පසුගිය තිබුණු මේ ධර්ම දේශනා වලින් අපි දැනගත්තා අපේ හිත මූල කර්මස්ථානේ අපි හිතමු සර්වචන්නාංශගේ ගෝලේ ගුරු මේ ශිෂ්‍යෙක් විදිහට මූල කර්මස්ථාන කරන්නේ මූල කර්මස්ථානයේම හිත මූලට මූල දාලා ඉන්නවා නම් ඒ වෙලාවේ සමහර විටක රූප පේන්නත් ඉඩ තියෙනවා. රූප ගැන හිත යන්නත් ඉඩ තියෙනවා. ශබ්ද ඇහෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කායයට පහස වේදනා, හොඳ සැප වේදනා, දුක් වේදනා ඇහෙන්නත් ඉඩ තියෙනවා. හිත කීවිද එන්නත් ඉඩ තියෙනවා. ඒ එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මොනම දෙයක්වත් නොදැක්කාසේ ඉන්න පුළුවන් නම් ඒ රූපයෙන් අපේ භාවනාවට බාධාවක් වෙන්නේ නැහැ. ඒ විදිහට පැමිණුණත් රූපයක් ඒකමතින් භාවනාවට බාධා නොකරගෙන අපි මූල කර්මස්ථානයේම එල්ලීගෙන ඉන්න පුළුවන් නම් අපි අර රූපේ සංස්කරණය කරන්න යන්නේ නැහැ. අපි අර රූපේ අනේ දැක්කා වුණයි අනේ නොදකින් ඒ මොනක්වත් නැහැ. රූපේ ආවා අම්බේ රූපයක් දැක්කා වගේ ඒ රූපේ යන්න යනවා. මේ කණෙන් ඇහුවා ඒ කණෙන් ගියා. කයට වේදනාවක් ආවා. නමුත් අපි මූල කර්මස්ථානයේම හිටියා නම් ඒ වේදනාවෙන් අපිට බලපෑමක් වෙන්නේ නැහැ. අපි වේදනාවට හරි බැරි ගහන්න යන්නේ නැහැ. වේදනාවක් නාවාසේ කටයුතු කරනවා නම් අපිට ඒ වෙලාවේදී අර මූලට මූල දාලා තිබුණු මූල කර්මස්ථානයේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් අපි ළඟ තියෙන මොකද්ද මේ නලියන ගතියක්, කහයි කැහිල්ලක්, එනනම් මේ වල ප්‍රතික්‍රියා කරන ගතියක් ඒ දකින්න රූප හැමදේම මොන කරදරයක් හරි කරගන්න. චා අපරාධිමගේ භාවනා කරනනේ රූපෙන් කියලා හෝ අපි ඒ රූපෙට ප්‍රතික්‍රියා කරනවා. එහෙම නැත්නම් මම දැක්කේ බුදු පිළිමයක් නේ. මම දැක්ක මේ සෛත්‍ය ස්ථානයක් නේ කියලා එක්ක අල්ලව ගන්න. ওই දෙක කොයි එක කරත් ඒ රූපයෙන් අපි කුප්පව වෙනවා. කොටිම හරි අපේ මූල කර්මස්ථානට අනදර උනා වෙනවා. එතකොට අර දැකපු රූපේ පිළිබඳ අපිත් මති මතාන්තර කොට නැගෙනවා. මෙන්න මේ විදිහට දිගට ගියොත් මූල කර්මස්ථානේ දිලිනවා. මූල කර්මස්ථානේ දිලිහිනොත් ඒක ඒකාන්තයෙන්ම මේ හිත එක්කෝ රාගෙන්, එක්කෝ ද්වේෂෙන්, එක්කෝ මෝහෙන් හතුර වෙනවා. මම මේ ටික පහසුව පිණිසයි මේ මූල කර්මස්ථානට සාපේක්ෂව මේ විස්තර කරන්න උත්සාහ කළේ. පුත් මහලොක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දුන්නේ එහෙම ආනාපාන සතිය වගේ මූල කර්මස්ථානයක් ඇතුව නෙවෙයි. දෙලින්ම දැකපු වෙලාවෙදීම නැත්නම් දැකීමක් වෙනකොටම ඒ පුද්ගලයා රූපයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජනාන ව්‍යංජන අලගිය මුලගිය තැන් වෙනවා වෙනුවට මම දැන් දකිනවා කියන දැකීම විශේෂිත හිත යොදා ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා රූපේ මතින් නැතිවන්ත නැටවෙන්න කිපි කැවෙන්න හිඟි වෙන්න යන්නේ ඒ වගේ මේ රූපය හදන්න වෙනස් කරන්න සංස්කරණය කරන්න යන්නේ නැහැ එතකොට තමන්ගේ විඥානේ බේරෙනවා ඉතින් මේකට මූල කර්මස්ථානයෙන් තොරව මේ විස්තරය කරනවා නම් කියන්න තියෙන්නේ දකින්න වෙලාවේදී පුළුවන් තරම් ඇහැ මට්ටමින් මේ මගේ කන නෙවෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ මගේ නාසය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ මගේ දිව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ කය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ මේ දැන් ඇහි වැඩේ යන්නේ ඇහි කියන බවට හෝ අපි දැනගත්තොත් අපිට පේන පටන් ගන්නවා එතකොට මම බලන්නේ දකින්නේ කොයි දෙකෙන් එකක් විතරයි. එතකොට අපි චිත්‍රපටයේ යන වෙලාවේදී tire දිහා නෙමෙයි බලන්නේ ප්‍රොජෙක්ට් එක දිහා. හැබැයි එතකොට කතාවේ රසයක් නැහැ. අපිට මේ 10 වෙනි පන්තියට යන වෙලාවෙදී වගේ භෞතික විද්‍යාව උගන්වනකොට ඔය ප්‍රොජෙක්ට් එක උගන්වනවා. ඒ උගන්වපුවාම පෙන්නනවා කියනවා ওই තිරේ පෙනුනට මිනිස්සු ඉන්නවා වගේ කියලා 3D කරලා පෙන්වුවාට ඔක තනිකර එන්නේ මේ අඟල් අඟල් එකමාරක වගේ හතරක් කොටුවකින් ওই කොටුවේ ඇවිල්ලා ආලෝක ධාරාව තමයි පිටියට වෙච්චාම මිනිස්සු පේන්නේ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ දාසේ පික්චර් බලන්න ගියාම මම ප්‍රොජෙක්ට් එක දිහා බලන්න කියලා. මොකද අර සිගරට් තුකට හොඳට පේනවා කළු පාට සුදු පාටයි වර්ණ රූප වැටෙනවා. ප්‍රොජෙක්ට් එක දිහා බැලුව කවදාකවත් පිච්චර එක බලන්න නමුත් මේ ප්‍රොජෙක්ට් එක දිහා බැලිලි බුදුහාමුදුරුවෝ දකිනවා ලොකු අපසු ගමන් කිරීමක් මුලට ඇදීමක් යෝනිසෝමනිකාය ඒ මොකද මේ ප්‍රොජෙක්ට් එකේ කුංචි සෙලොලයිඩ් එකට පිටිපස්සේ තියෙන්නේ අඛණ්ඩව දැවෙන තනි සුදු ආලෝකයක් තියෙනවා. ওই සුදු ආලෝකයේ ඉස්සරහා ආලෝකයේ කඩ කඩ දෙන්න එක එකක් කරකැවෙනවා ආලෝකේ එන වෙලාවේදී ඉදිරියට ඉදිරියපත් වෙන ඒ සෙලුලොයිඩ් එකේ වද රූපය පිටියට පදිනවා. පිටිරයි ඡාමයක ඉන්නවා ගානෝ ඉන්නවා පිළිම ඉන්නවා නළුවෙක් ඉන්නවා ලීයෙක් ඉන්නවා ඉතින් ඇඳුම් තියෙනවා ගැයුම් තියෙනවා ඔක්කොම තියෙනවා. නමුත් අර ඒ සෙලුලොයිඩ් එකේ ඉඳ ඉස්සල තිබුණ ආලෝකේ තන්නු සුදු ප්‍රභාස්වර ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකයේ කෙලසීම විතරයි සිද්ධ වෙන්නේ අර සෙලුලොයිඩ් එකේ. ඒ කෙලසීම තමයි කතාවක් වඩටපත් වෙන්නේ. මේ සර්වඥයන්ස දේශනා කරගෙන පබස්සර මිදන් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං මේ බණහන බණ කියන සෑම කෙනාගේම හිත අර ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙන ප්‍රභාෂ්‍යර ආලෝකයේ විශාල ආලෝකයක් තියෙනවා. ඔය ආලෝකයට අර පිටින් ඇවිල්ලා හේතු වෙන සෙලුලොයිඩ් එකෙන් පස්සේ තමයි කතාව පටන් අරගන්නේ. ඒ කතාවට ගියාට පස්සේ ඒක ශෝකාන්තයක්ද දුක්ඛාන්තයක්ද හින්දි චිත්‍රපටයක්ද සිංහල චිත්‍රපටයක්ද ත්‍රිපිටක විවේචන විශාල වැඩ කොටසක්. සර්වඥයන්ස මතක් කරනවා අදුගාණේ. මේක චිත්‍රපටයක් බව දැනගන්න. මේ සේරම සෙල්ලම් තියෙන මේ සලෝලයි තාඩුවක බව දැනගන්න. ඊට දවසක අපි චිත්‍රපටය බලන වෙලාවේදී ප්‍රොජෙක්ටර් දිහා බැලුවොත් මොන තරම් මෝඩකමද සල්ලි දීලා මේ කරගෙන තියෙන්නේ කියලා හිතනවා. අපි විසින් අපි රවට්ට ගන්න හොඳටම දැනගෙන. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රොජෙක්ට් එක ඇතුළේදී ඉන්නේ තන්නේ කර සදාතනික දැවෙන සුද්ධ ආලෝකයක්. ආ මේ වගේ තමයි අපේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවන තාක්කල් අපේ හිත බුදුමාකාර ප්‍රබාසර ආලෝකයක් තියෙනවා. මේ ප්‍රබාසර ආලෝකය අපිට මොනතරම් ඒකාකාරී වෙලා තියෙනවාද කියනවනම් අපි ඒකට යන්නත් බයයි අපිට ඕන කරලා තියෙන ඊට වැඩිය වර්ණ සහිත ස්ත්‍රී පුරුෂ සහිත හොඳ නරක සහිත අර ආගන්තුක උපක්ලේශ වලින් මේක කෙලසුනාට පස්සේ එන ප්‍රතිබිම්බය තමයි අපි රස කරලා තියෙන්නේ. ඒක තමයි අපි සිංහල බුද්ධ ආගම කියනවා, ස්ත්‍රී කියලා, පුරුෂ කියලා, නානාත්ම දේවල් කරන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ධර්මචන්නාංශයේ මේ මහලොක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියපු උපදේශය ක්‍රියාවක් කරන්න නම් අපිට රූපයක් දකින්නකොටම ඒ රූපයේ ස්ථීර පුරුෂද වමේද දකුණේද තියෙන්නේ ලොකුද පුංචිද කියන එකට වඩා මගේ දැන් ඇහැයි ක්‍රියාත්මක වෙන්නේ කියලා චක්කුද්්වාරයට හිත ගන්න පුළුවන් වුණොත් ඒක මා විශාලම තමයි ඒක තමයි අපේ යෝගාවචර ජීවිතේ ලොකුම විප්ලවය මේක තමයි අපි සතිය පිහිටුණයි කියලා කියන්නේ. නමුත් මම මේ සූත්‍රය ඇදී යන පිළිවෙලටයි මම මේ චක්කුද්්වාරය අරගත්තේ. නමුත් අපි වාක් වෙනට භාවනා කරනකොට හදන්නේ ඒක කායද්්වාරය නැතර කරගන්න ඕන. කායද්්වාරයේ වැඩ පිළිවෙල බොහොම පරණ යන්ත්‍රයක් වගේ පරණ මොඩල් එක. ඒ නිසා ඒක කැලි ගලවලා බලන්න පුළුවන්. චක්කුද්්වාරයේ මේ අලුත්ම තාක්ෂණය හොයාගත්ත ඩිජිටල් එකක් වගේ බොහොම අමාරුයි සර්කිට් බලන්න. ඒක නිසා කායද්්වාරයේ වැඩ පිළිවෙල දීටි කායද්්වාරයේදී කයට පහසක් එනකොටම ඒ පහස දිගේ එළියට ගිහිල්ලා නැත්නම් ద్వාරයෙන් එළියට වෙලා බාහිර මේ ස්පර්ශ ආයතනයේ දිගේ පොට්ටබ්බ ආයතනයේ දිගේ එළියට ගියොත් අපි ඉතින් කොතරින් කෙලවර වෙනවා කියන්නේ බෑ. නමුත් අපි දවසක සතිය පිහිටවන පිහිටවනකොට ස්පර්ශයක් එනකොටම ඒක ස්පර්ශයක් බව මෙනෙහි කරලා මේ ස්පර්ශය කවදාකවත් ඇහැකින් ගන්න බෑ. කණෙන් ගන්න බෑ. නායෙන් ජීවෙන් බෑ. කාය කාය ප්‍රසාදේමයි. ඒකම මම දැන් මම කියන්නේ දැන් කාය ප්‍රසාදේ වෙනවා. කියලා අර ద్వාරයට ගන්න පුළුවන්. නැත්තම් මට ආයතනේ කියලා කියනවා. ආනෙතෙන් දීත ගන්න පුළුවන් වුණොත් අපි පැහැදිලිවම ඒ පොට්ටබ්බේ විසින් අපිට කරන්න තියෙන කෙලෙසීම පොට්ටබ්බේ විසින් අපිට කරන්න තියෙන අන්ධකරණය පොට්ටබ්බේ විසින් අපට කරන පිළියෙට මේ ප්‍රඥාව දුර්වල කරන ගතිය ඒ චිත්තක්ෂණයම කරන්න පුළුවන්. ආන්නේ විදිහට ඇහි කනේ නාසයේ දිවේ කයේ මනේ කියන මොනම දෙයක් හරි අරමුණක් වැඩ කරන වෙලාවෙදීම මෙනෙහි කරලා ඒ මෙනෙහි කරන අරමුණ මෙනෙහි කරන අරමුණට අදාළ ద్వාරයට හිත ගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි එදා කමඨාන වශයෙන් බුද්ධ ඥාන වහන්සේ ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට කියලා තියෙන්නේ. මේක මහලොකේ පුත්තු ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තට පස්සේ කොටස තමයි මේ කොටස තමයි මම අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුන්වෙනි කොටස විදිහට හතර මහලොක පුත්තු ස්වාමීන් මේක ඇහුව ගමන් පුදුම සතුටකටපත් වෙනවා පස්තරගෙන ඔබ වහන්සේලා කිව්වේ මට බොහෝම කෙටි කතාවක් ස්වාමීන් වහන්සේ මට නම් මෙන්න මේක වැටෙන්නේ මෙහෙමයි කියලා උන්වහන්සේ විසින් ඒ බුදුරජාණන් වහන්සේ කරපු එක සම්පූර්ණ ප්‍රායෝගිකත්වයට දැම්මට පස්සේ වැඩ කරන හැටි පිළිබඳව දීර්ඝ ගාථා සමූහයක් දේශනා කරනවා. ඒව හරියට මේ අපි ඉදිරිපත් කරපු ජවනිකාවට වැඩිය බොහොම විස්තර සහිතයි. ඒක ටිකක් තේරුම් ගන්න ලේසි. නමුත් මෙතනදී අපි හොඳට මතක තියාගන්න ඕනේ සම්ම රූපයක් දැකපු ගමන් යම්ම සද්දයක් අහපු ගමන් ආදී වශයෙන් ඒක ඇත්තම සූක්ෂමයි බොහොම අමාරුයි ඇහැ හික්මවා ගන්න එක සංවර කරගන්න එක කන නාසය දිව කය මන ඒක පිළිවෙලට කියනවා නම් අමාර්ගික තමයි ඇහැ ඊගාවට කන ඊගාවට නාසය ඊගාවට දිය දිව ඊගාවට තමයි කය ඒ නිසා අපි කාය ප්‍රසාදේ හිත තියන්නේ අන්නේ කාය ප්‍රසාදේ හෝ මොනම ద్వාරයක හිත ක්‍රියාත්මක වෙනකොට ඒ අරමුණ මතින් පටන් අරගත්තට කවදා හෝ අපි ద్వාරය කියන නැත්නම් වැඩේ සිද්ධ වෙන මධ්‍යස්ථානට හිටගත්ත දවස තමයි අපිට ලොකු සාන්තියක් හම් වෙන්නේ අපිට ආයේ මුලට යන්න පුළුවන් ගතිය. කෙලෙසිලා බාහිරට යන වෙනුවට මුලට යන ගතිය. අපි එදා තේරුම් අරගත්තා චුල වේදාන සූත්‍රයේදී මේ දුක්ඛ වේදනා જાති මේ වේදනා જાති තුනක් තියෙනවා එකක් අපි කියනවා ගොරෝසුවට සැප වේදනා කියලා අනිත් එක කියනවා ගොරෝසුවට දුක්ඛ වේදනා කියලා මේ දෙක මැද අදුක්කම සුඛ වේදනා කියන එකක් තියෙනවා මේ අදුක්කම සුඛ වේදනා කියන එකක් තියෙන බව දන්නවනම් ඒකත් සැපක් ඒක පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක් ඒ වගේ තමයි අරමුණක් ඇහැට ඇවිල්ලා වදිනකොට නැත්තම් වර්ණ රූපයක් ඇහැට චක්කුද්්වාරයට ආපాతගත වෙනකොට මිනිස්යාට පමණ අරමුණ විශේෂයි හිත නන්නත්තර වෙනවා වෙනුවට මත් වෙනවා වෙනුවට ඊ타මත්ම සූක්ෂම වුණොත් චක්කුද්්වාරයේ මේක වෙන්නේ කියලා දැනගැනීමේ ශක්තියට ඉඩක් තියෙනවා. සද්දයක් ඇහෙනකොට කනේ මේක වෙන්නේ මේ රූප මේ මේ ශබ්ද තරංග ඇහැට වැදුනොත් ඇහැ කිසි කරන්නේ ඇහැ ප්‍රතික්‍රියා කරන්නේ කන නහය කය ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රතික්‍රියා වෙන්නේ කනමය කියලා ඒ සෝතද්්වාරයට හිත යවීමේ ශක්තිය නැත්නම් එතන ඉඩක් එතන පොඩි ප්‍රස්තාවක් තියෙනවා ආනික දන්නවනම් අපිට පුළුවන් මෙතෙක් කල් අපි කෙරුවේ සත්‍යයක් ඇහෙනකොටම අපේ ద్వාරයේ ඉක්මවල බාහිර සද්දාරම්මණයට අපේ හිත ගියේ ඒක සබ්දේ අපිව කිටි කැවුවා. අපි නල වැවුවා. අපිව පින වැවුවා. අපිට කෙලෙස් ඇති කරා. ඒ නිසා අපි මේ ශබ්ද සංස්කරණය කර කර තියාගෙන නැවත නැවත ආසමී අර ඇති කරගත්ත කෙලෙස් ගැතිය දිගින් දිගට යනවා. දැන් සර්වඥාන්සේ මාළික පුත්‍ර වයසට ගිය ස්වාමීන් වහන්සේ මතක් කළා පුළුවන් නම් සද්දයක් අහන වෙලාවේදී හරියටම ආයතනයේ මට්ටමින් නතර කරන්න. සෝ මේ සුතේ සුත මට්ටම් භවිෂති. එතනින් යහට යන්න දෙන්න එපා. එහෙම නැත්නම් අපි භාවනාවේදී වෙන වැඩි යොත්තේ භාවනා කළ යුත්තේ සතිමත් විය යුත්තේ මෙනෙහි කළ යුත්තේ ඒ සත්‍යයක් ඇහෙනකොට ඇති තාක් දුරට ඒ සද්දේ વિશે නැත්නම් ශබ්ද රසයේ વિશે මත් වෙලා යනවා වෙනුවට මේ කණින් මේක සිද්ධ වෙන්නේ කියන තැන නතර කරගත්තොත් අපි ඒක ත්‍රිපිටක භාෂාවෙන් කියනවනම් සුති සුතමත්තම් භවිෂති මේක පුළුවන් මේකයි එදා ඒ සාමාලුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට සරුවචනාගේ දීපු ගැම්ම සරුවචනාගේ දීපු කමඨාන සරුවචනාගේ දීපු කුසල ඡන්දේ අන්න ඒක දැක්කට පස්සේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියාපේක තමයි උන්වහන්සේ අරක ක්‍රියාවත් වෙන හැටි ඇහැට රූපයක් දකිනකොට මේ විදියට මේ බන අහුවට පස්සේ මනහන් ඉස්සර මට මොකද වෙලා තිබුණේ දැන් ඔබ ආංශයේ මේ දේ කමතහණයෙන් පස්සේ මට මොකද වෙන්නේ කියන එක බොහෝම ලස්සනට දීර්ඝ කාතාවසක් දේශනා කරලා තියෙනවා. ඒකෙන් මේ ඇහැ සම්බන්ධ කරන ගත්තොත් රූපං දිස්වා සතිය මුට්ටා පිය නිමිත්තං මනස කරෝති. කරෝතෝ රූපයක් දැකලා සතිය නැහැ. බණ අහලා නැහැ. මේ සරුවත් කරන්නේ පණිවිඩය අහලා නැහැ. අරක පිය නිමිත්තක් වශයෙන් මනේ කරනවා. අනේ මම පෙර පින් කරපු නිසා මගේ ඇස් දෙක හොඳ නිසා මම මේක දැක්කනේ. අම්මලා තාත්තලා මේවා දැකලා නැහැ නේ. නැත්තම් අසවලා දැක්කේ නෑනේ ආදිවාසී ඒ දැකපු එක පිළිබඳව ප්‍රිය ස්වරූපයෙන් මෙනෙහි කරන්නේ කරනවා සාරබ්ද චිත්තෝ වේදේති ඔව් ඒ පිළිබඳ පිළිබඳ සිත පහල කරගෙන ඉතින් ඒක වින්දනයක් වේදයක් බවට පත් කරගන්නවා අපි දුටු දෙයක් අපිට පේන දෙන ඒක ඥානයට කියන්නේ දැක්කා දුටුවක් ඒක තමයි අපේ ඥානයට එකතු වෙන එක ක්‍රමයක් ආන්නේ විදිහට ඒක ඔහු ආඩම්බරයක් කරගන්නවා තංච අජ්ජෝහාය තිත්ත කියලා වැහගෙන වාසය කරනවා. මේකට ඔය කටුකුරුලේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ කැලේට කියලා මලක් දැක්කට පස්සේ මල හොඳ නම් ඒකට අපි නමක් දානවා මා දුතු මල. අම දැක්ක මලේක. ඊට පස්සේ මේ මල මගේ. ඉතික් වෙනකන් කැලේ තිබුණ නිකන් මලක්. නමුත් මේ මලේ විශේෂයක් දැකපු ගමන් අපි කියන එක මම දැක්ක මලද. ඊට පස්සේ ඉතින් ඒක නඩත්තු කරන්න ඕනේ, ඒක නමක් දෙන්න ඕනේ, පේටන්ට් රෙකෝඩ් කරන්න ඕනේ, ඉතින් රිසර්ච් කරන්න ඕනේ, බර වැඩ ගොඩක් හිටිනවා. මෙතෙක් කල් තිබුණු අර කැලේ මල. අන්න ඒ වගේ එකට බැස ගැනීම සිදු වෙන්නේ අර පියනිමිත්තන් මානසික අරමුණ කියන විදිහට ඒ දැකපු දේ පිළිබඳව Tamanට යම් විදියක ඉංගියක් කෙනහිලා ආඩම්බරයක් ඇති වුණොත් තමයි. ඒක මෙතෙන් සඳහන් කර තියෙන පියනිමිත්තන් මානසික අරෝති. මානසිකාරය කියලා නම් එතකොට ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය මට්ටමේ නෙවෙයි තියෙන්නේ ආරම්මන මට්ටමේ. රූපාරම්මනේ හිත යන්නේ. මනසිකරණය කරන පස්ස වර්ධන්ති වේදනා. ඉතින් ඊට පස්සේ ඒක පිළිබඳව මේක දකින්න වෙච්ච එක හොඳයි නොදකින්න වෙනවන දුකයි. තව කෙනෙක් මේක දකින්න දුකයි මටම දකින්න හඳුනන සුඛයි කියලා අර වේදනා ඒ පැත්ත මේ පැත්ත බල බල සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛ සුඛ වේදනා වශයෙන් විවිධාකාර වේදනා ඇති වෙනු අනේක රූප සම්භාවා ඒක ඒ වස්තුව මත ඉඳගෙන අපි විවිධ ආකාර තොරන් ගන්නවා. ඉතින් සලසුන් හදන දවල් හීන මවනවා. ඒ තමයි අර දැකපු දේ මත අභිජ්ජාච විවේසාච චිත්තමසු උපහඤ්ඤති කියනවා. මේ බුද්ධාට ඒක නිසා අවිද්‍යාව අවිද්‍යාව කියන දැඩි ලෝභය පහළ වෙනවා. වෙහෙස දුක්ඛ දෝමනස පහළ වෙනවා. මේ නිසා හිත නිතරම ගොඩ දාපු මාළියකගේ හැලෙන පටන් ගන්නවා. මේක මත සලසුන් දිගින් දිගට දිගින් දිගට සලසුන් යන්න පටන් අරගන්නවා. මේ දැකපු රූපය මත කරගෙන යන සැලසුම් කිරීම එන්න පටන් අර ගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං ආරාණිබ්බාන උච්චති. මේ මනුස්සයා මේ විදිහට මේ දැකපු දේ මතින් බුදුම දුක්ඛන්දක් පවනවා. ඒ මනුස්සයා ඒ සා සමාන ප්‍රමාණයකින් නිවනින් ඈත් වෙනවා කියන්නේ. දැන් දක්ෂින චිත්තක්ෂණයක මේ බාහිර රූපේට හිත වැටිලා ඒක මැත්තේ යනවායි කියලා කියන්නේ පැහැදිලිවම අපි දැන හෝ නොදැන ලොකු රැස්කිරීමක් කරනවා. ඒ රැස් කිරීම කොච්චර සාපේක්ෂවද ඒ තරම් දුරට අපි නිවනෙන් ඈත් වෙනවා. දැන් මේ සාමාලෝක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ගේ දැනගත්තා. මෙතෙන්දි මේ විදිහේ දුක් රැස්වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේ. නමුත් පෙර නැත්නම් වෙන්නේ ඉස්සල්ලා උපදේශයක් දීලා තිබ්බොත් ඔබට අවශ්‍ය නම් මෙතන මේ ඇහැයි ක්‍රියාත්මක වෙන්නේ කියලා පික්චර් එක බලන වෙලාවට ප්‍රොජෙක්ට් එක දිහා බලන්න ගියොත් ඇහැ පිළිබඳව අපිට දැනගන්න පුළුවන් වුණොත් එතකොට නසෝ රජ්ජන්ති රජ්ජති රූපේසු රූපං දිස්වා පටිසතු. එතකොට රූපය රංජනය කරන්න යන්නේ. අභිරමණය කරන්න යන්නේ වහාම සතිය පිටවා ගන්නවා මම බලන්නේ. නැත්නම් මම දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කරන්න පටන් ගන්නවා. විරත් චිත්තෝ වේදී. එතකොට ඒ රූපය අලකේ මුල ගිය දේවල් රූපයේ ව්‍යංජන අනුව්‍යංජන ඒ මොනක්වත් බලන්නේ නැහැ. රූපයක් වැදුණු බව දන්නවා. අපි සිංහලෙන් කියනවා සුද දැක්ක විතරයි. ඉන්දියාට විතර හොයන්නේ නැහැ. එතකොට විරක්ති චිත්ත රූපේසු රූපං දිස්වා පතිස්සතු. රූපය දැකීම මතින් සතිය පිළිතුරුනවා මම රූපයක් දැක්කා කියන මට්ටමට. ඒක තමයි අත්‍තරම සර්වචනාන්තික දෙන්න උන දුන්න පණිවිඩය. මේ මම මේ ආලෝක පුත්‍ර ස්වාමීන් වහන්සේ තාම භාවනා කරලා නැහැ. මේ ਸਰවඥාගේ දීපු පණිවිඩය මත මට තේරිච්ච හැටි මේමයි ස්වාමීන් වහන්සේ කෙටියෙන් කියවුවේ මට මෙන්න මෙහෙම තේරුණා කියලා ඒ කියන ගාථාවක ওই තරම් විස්තර සැලසුම් සඳහන් කරලා තියෙනවා. යථාසපස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. අන්න එවැනි කෙනාට රූපත් පේනවා, වේදනක් දැනෙනවා. ඒ කොච්චර ජීවත් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. එහෙම නිසා සතිය පිහිටීම વિશે හැදෙනවා. මේක ඉතාමත් වැදගත් සතිය පිටවන පටන් ගත්තට පස්සේ රූප නොපෙනී යන්නේ රූප පේනවා ඒ වගේම වින්දනයකුත් තියෙනවා නමුත් මේ වින්දනය વિશે යන්න දෙන්නේ ඌ දැනගන්න පුළුවන් තරම් වින්දනයේ વિશે දුරදිග යන්න යන්න සැලසුම් කරන්න කරන්න හිත නන්නත්තර වෙන්න වෙන්න කෙලෙස් උපදිනවා නිසා පුළුවන් තරම් දකින්න බව බලන බවට හිත චක්කුද්්වාර මට්ටමේ නැත කරගන්න උත්සාහ කළොත් කීයති ලෝපචියති ඒ ගිරහ දැමීමක් විතරයි සිද්ධ වෙන්නේ මෝරා ගැනීමක් සිදු වෙන්නේ ඒ වංශෝ චරති සතෝ ඒ මුද්‍රය මෙන්න මෙහෙමයි සතිය පිහිටවයි මේක තමයි ඌට වෙන ප්‍රතිපදාව මේ ප්‍රතිපදාව තමයි ක්‍රියාත්මක කරන්නේ ඒවං වාචිනතෝ දුක්ඛං සන්තං සම්ති කේනිබානන්ති උච්චති මෙන්න මේ ආකාරයට ඔහු දුකෙන් දුරව වෙනවා නිවනට ලක් වෙනවා කියන්නේ ඉතින් මේක සාමාන්‍යයෙන් මේක බැලුවොත් බොහෝමත්ම සූක්ෂම, ඉතාමත්ම ගැඹුරු අභ්‍යාසයක් මේ මානික පුත්තු ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. ඒ නමුත් මේ මානික පුත්තු සංකේක තේරුම් ගත්ත මේ විචිත්‍රතාවය දිහා බලනකොට පෙළ තියෙන හරියටම සරුවචනාංශයේ කියන්න හදන තිර කාරණාව මේ ගාථාව වලින් විස්තර වෙනවා. ඒ කියන්නේ ඒක මිනිස්සුෙකුට කලහක්ක්. නාකි වෙච්ච මිනිසෙකුට කොලහක්ක. උනන්දුව තියෙන කුසල ඡන්දය තියෙන මිනිසෙකුට කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මේක මේ වයස කායට විතරයි කර්මයට බෑ කියලා. නමුත් මුලින්ම අපිට ඒකාන්තෙම මෙවැනි අභ්‍යාසයක් කරන්න නම් කල්ලාතු හිතට වඩ ගන්න ඕනේ ඕනම දෙයක් දකිනකොට ඕනම දෙයක් අහනකොට ගන්ධ රස බලනකොට පහස ලබනකොට අපිට පත දැකිය හැකි ආකාර දෙක තුනක් තියෙනවා. එකක් තමයි ලෝකයා කරන ඒ රූප, සත්ත්ව, ගන්ධ, රස, ස්පර්ශ විශේෂයෙන් මත් වෙලා යන්නේ. අපි ඒක තමයි මේ රස වින්දනය කියලා කියන්නේ. සාහිත්‍යකාරයෝ, කලාකාරයෝ කියන ඒ මනසට කිසිම රස වින්දනයක් නැහැ. කිසිම කලාකෘතියක රස තන්නේ කියලා. ඒ මොකද මේ කලාකෘතිය නිමග්න වෙන්න පුළුවන් නම් ඒකේ උකහා ගැනීමේ ශක්තිය තියෙනවා. ඒක ඒගොල්ලෝ හිතනවා ඒක ලොකු సౌందర్యයක් කියලා. ඉනිමේෂා බටහිර මානසිකත්වයේ කියනවා මිනිස්යාගේ වර්ධනය අවස්ථා තුනකට කැඩුවොත් බාල මේක තමයි ඔය කියන ඊස්තටික් එහෙම නැත්නම් సౌందర్యාත්මක ගුණය බැරි ඒකත් මනුෂ්‍ය හොඳ පැත්තට යොමු කරන මේ යම් කිසි විදියකින් හිත පුරවලා හිත සන්තුෂ්ට කරගෙන තියාගෙන එක. නමුත් ඒ මට්ටම හුඟක් වෙලාවට කෙරෙන්නේ Brahmacharya කාලේ. කුමර කුමරි Brahmacharya රකින්න කාලේ අපිට හැමදේම තියෙන සුන්දර පැත්ත තමයි. නමුත් ඊට පස්සේ ඒ පුද්ගලයා පෞල් විවාහ ජීවිතේට පෞල් ජීවිතේට තමන්ට දරුවෝ හම්බ වෙනකොට අර විදියට මේකෙන් පෙන්කෙලින්ද අමාරුයි. හොඳ නරක දෙක ඉන්න පටන් ගන්නවා. ඒකට කියනවා සදාචාරය කියලා. ඊට පස්සේ අර හොඳ නරක දෙකේ සදාචාරාත්මක හොඳ පැත්ත විතරයි ගන්න. අනිත් අයගේ රැයට කරනවා හිංගිලා. දවල්ට ප්‍රසිද්ධිය කියන්නේ අර සදාචාරාත්මක හොඳ. ඒක පෙන්වලා තියෙන්නේ ජීවිතේ තව එක තව පියවරක් ඉදිරියට ගිය මට්ටම තමයි సౌందర్යම තමයි මුල් යුවේ ඊට පස්සේ එනවා හොඳ නරක දෙක සාහිත කොටා ඒක ආවට පස්සේ ඒකත් ගිහින් අවුරුදු 40 50 විතර වෙනකොට හොඳ නරක දෙකක් ඉක්මවලා ඔය ඔක්කොට මේ හැංගෙන සත්‍යය දැකීම ඇත්ත ඇත්ත හැටියෙන් දැකීමට පෙළඹෙන වෙලාවක් එනවා ඔන්න තරම් මේරුවාට පස්සේ තමයි මේ විපස්සනා වාගේ සර්වචනාසේ දේශනා කරන දේවල් හොඳට ගැලපේ. නමුත් ඒ අර මුල් කාලේ රහත් වෙච්චත් නැතුව නෙවෙයි. අවුරුදු 8 මුත් මේ වැඩ කරපුවත් ඉඳලා තියෙනවා. නමුත් ඒක බොහොම අතිවිශේෂ සිද්ධි. එනිසා අපි හිතා ගන්න තියෙන්නේ අපිට රූපයක් දිහා බලලා රූපේ මතලා යන ගතිය අපිට හිතන්න පුළුවන්. ඒක තමයි මේ సౌందර්ය පැත්ත. ඒ නරක නෑ. නමුත් පිටත් යනට කවදාහක්වත් ඔගේ සීමාවක් තියෙන්නේ කොයි තැනදීද සීමාව ඉක්මවන්නේ කොයි තැනේදීද තමන් අනුන් සමන් හිරියන නොවි සුන්දරත්වය විඳින්න කියන එක පු탁 ගන්න හිතට ඒ ඒවට සීමා නැහැ ඒක හරියට මේ තනි බෝතලයක් බැරි වෙලා හරි නෝඩියarලා තිබ්බොත් ඒ කූඹි එන්නේ ඒකට රොද බැඳගෙන බුදුමාකාර වේගයකින් එන වේගෙම මොකද කරන්නේ පැණි සාගරයක් ඉතින් පස්සපැත්ත උඩ තියාන ඔළුව පල්ලයට තියන බොන බොන බොන බොන. ඒ බොනකොට තේරෙන දැන් බර වැඩි වෙනකොට බර වැඩි වෙනකොට බහින්නේ පැණිට කියලා. ඒ වගේම පැණිනේ ඕන ටික වෙලා කනකොට ඔන්න හොම්බ යට යනවා. තවත් ඒ පැණි තව උගුරක් බොන්නම් කියලා ආයෙත් කකුල් දෙක යනවා. ඉස්සර කකුල් දෙක. ඊට පස්සේ තව ටිකක් වෙලා යනවා ඉතලා නෑ නෑ මේකෙදී අම්මා මුත්ත කාලවත් මේ වගේ පැණි සාගයක් හැම කියලා ඊගාව කකුල් දෙක යනවා තේරුන්නේ නැති වෙච්ච ගමන් අන්තිම කකුල් දෙකට කිසිම වාරුවක් නැහැ. අර පැණියට වැටුණාට පස්සේ ඒක භාෂාවක් බවට මාර භාෂාවක් බවට පත් වෙනවා. ඊට පොඩ්ඩකට ඉස්සලා බොහොම සැපක් තිබුණේ. ඉතින් අපි හිතමු එහෙම මේ කූඹි ගොඩාක් ඒ වගේ වැටිලා නදියන දර්ශනයක් දැකපු සත්පුරුෂයෙකුට හිතනවා මේ කූඹි ගොඩ ගන්න කියලා මොන්නම දෙයක් කරන්න බෑ. අත දැම්මොත් 50කටත් තව වැටෙනවා පැණියෙ. ඒ සත්පුරුෂයා බලන් ඉන්නවා මොකද කරන්නේ? පැණි කෝගයයි කියලා කියන්නේ සහජ ප්‍රේමයක් තියෙනේ. ඒ සීමා පැන්නුවට පස්සේ මොන වුණාද කියන්නේ. ඒ වගේ තමයි ඇහැට ලැබෙන රූපවල කවදාක සීමාවක් මොන විදිහක සීමා කරන්න බෑ. අපි හිතනවා උගක් රූප දකින්න හම්බ වෙන පිනට කියලා. ඒක තමයි අපි මේ උපයන්න හදන්නේ. ඊගාවට කනට ශබ්ද අහන්න ඒක ඕගොල්ලෝ හොඳටම දන්නවා. අද මොකද වෙලා තියෙන්නේ කියලා. සැලකේ පවත්වනවා විවිධාකාර ප්‍රගුණින් කන පිනවන. නාසයට ගඳ, දිවට රස, කයට පහස, හිතට හිතවිලි මේ සියරම ලබා ගැනීම වැඩියෙන් ලබා ගැනීම දක්ෂකම නම් අපි කවදාද මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ කියන මේ ධම්ම කියන දේවල් වෙන වෙලා මේ මෙව සිද්ධ වෙන තැන් වලට ආයතනෙට පදනමට කියන්නේ නාක චක්කුද්්වාරේ, සෝතද්්වාරේ, ගහනද්්වාරේ කියන ඒ ප්‍රසාද රූපය අපි කවදද ඉගෙන ගන්න? අපිට කවදාකවත් ඒක කරන්න ලැබෙන්නේ මොකද ඒ තරම්ම මේ එළි පැත්තේ තියෙන, එළිය පැත්තේ තියෙන මේ දේ කවදාකවත් පුරෝලා ඉවර කරන්න බැරි හිල් කූඩේකට වතුර පුරවන්න වගේ වැඩක්. ඒක මායя දානවා උඹලා කොච්චර බඩ කිව්වත් මට අහුවෙලා තියෙන්නේ. සර්වචනසේ ළඟට ඇවිල්ලා කියනවා ඔය කොච්චර අඬ අර පෑවක් ඔය ඇහැ මගේ නම් ඔය රූප ටිකක් මගේ නම් ඔකේ උපදින චක්කු විඥානයත් මගේ නම් ඔබ කොහෙන් කියලා ගන්නද කියලා. ඒක කොහොමදත් අහු වෙනදී. නමුත් සර්වචනන්ද කියනවා ඇත්ත මේ තුනම ඇත්ත මොකද අපිට කිසිම සීමාවක් නැහැ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තේතන ගියාම අපි රූප බලන කෙනෙක් වෙයිද ශබ්ද අහන කෙනෙක් වෙයිද ගන්ධ බලන කෙනෙක් වෙයිද රස බලන කෙනෙක් වෙයිද පහස ලබන කෙනෙක් වෙයිද කිසිම අපිට සීමාවක් නැව සම්පූර්ණ ඒ ඒ ආයතන වලින් සිද්ධින්තු කරනවා ඒකත් අපි මතක කරගත්තා චිත්තපරි ශාලාවට ගියාම අපි ඇත්තටම ඒ චිත්තක්ෂණ කීයක් අපි රූප බලමින් හිටියද චිත්තක්ෂණ කීයක් ශබ්ද අහමින් හිටියද චිත්තක්ෂණ කීයක් ගන්ධ බලමින් හිටියද චිත්තක්ෂණ කීයක් රස බලමින් හිටියද චිත්තක්ෂණ කීයක් පහස ලැබෙමින් හිටියද කියලා කිසිසේත්ම අපිට account පෙන්වන්න බෑ. අපිට පේන හැම විදගෙන හිටියයි කියලා කවදාකවත් ඒ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේක කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. නමුත් මාළුකේ පුත්‍ර ස්වාමීන් වහන්සේට ස්වාමීන් සර්වචනන්ද පෙන්වන්නේ නිතිර රූපයක් දැක්මින් ඉන්නවනම් ඒක වෙලාවක හෝ අද සර්වචනන්දීක උපදේශයේ ක්‍රියාත්මක වීමක් වශයෙන් මම බලන්නේ බව මෙහි කරනවා කියොත් අඩු ගානේ තේරෙයි මේ රූපෙට කිසි කයිලා දැන් වැඩ කරන්නේ ඇහැ. කන නෙවෙයි. ආදි වශයෙන් තේරුම් ගන්න පුළුවන්. මේන මේක හුදුවට තහවුරු වෙච්ච වෙලාවට තේින්න පටන් අර ගන්නවා. දුන තරම් පාශයක්ද. දින්ගිත්තක් වේකින් එහාට චිත්තක්ෂණයක් යහට ගිහිලා රූපේ දිහාට එමෙ හිත ගියා නම් පුදුම විදිහට අර කෙලස් ධාරාවට ඒ රූප වලින් කිප්පෙන ගැටෙට එන්න පුළුවන්. නමුත් මේක මේ රූප පිළිබඳ බේරීම කණේ ශබ්දයෙන් පිළිබඳ බේරීම ලේසි නෑ. බොහෝමත්ම සූක්ෂම වැඩ කරන දේ. ප්‍රධානම දේ වශයෙන් ගන්න තියෙන්නේ මේ කයට පහසක් එීම. ඒක තමයි කායනුපස්සන කරන්නේ. ඒක නිසා මේ ආනාපාන සති භාවනාව පිම්බීම හැකිලිම වගේ භාවනා කරන යනකොට ඒ ඒ කියන්නේ කයේ අපි ස්ථානයක් තෝරගෙන ඒක ලැබෙන ඇතුල්ීමේ පහස පිටවීමේ පහස මූල කර්මස්ථාන වශයෙන් ගන්නවා. පිම්බීමේ දැනීම හැකිලිමේ දැනීම මූල කර්මස්ථාන වශයෙන් ගන්නවා. ආනි ඒ දේ කරගෙන ඉන්නකොට හිතට පේන රූප කනට ශබ්ද හැමගේ එව්වට අපිට මේක ක්‍රියාත්මක කරගන්න. ඒකෙන් ගන්න තියෙන්නේ අරමුණක් මූල කර්මස්ථානේ ඉඳද්දි බාහිරින් එන කරදරකාරී අරමුණක් ගන්න. ඒ අරමුණක් ආවට ඒ අරමුණට අපි හැපුණොත් ප්‍රතික්‍රියා කළොත් තමයි ආරම්මනානුසය ඉතුරු වෙන්නේ. ඒ ආරම්මනේ යම් කිසි ගඳක් යම් කිසි කෙනෙක් කෙනෙහිල්ලක් යම් කිසි පිටිකැවිල්ලක් අපට වෙන්නේ ඒ අරමුණ අපේ හිතට වැටුනොත් තමයි. අපි ඒක වර්ධා ගන්න තු මූල කර්මස්ථාන මේ හිතියොත් ඒ අරමුණට බැරි වෙනවා. හරියට හොඳට හිවිල්ලපු ගේකට වතුර ඇස්සවැස්සට ගේ ඇතුළේ තිබෙන්නේ නැහැ වගේ අරස කරගන්න පුළුවන්. ආනේ විදිහට චිත්තක්ෂණ 3 4 5 6 7 8 වශයෙන් මූල කර්මස්ථානෙම දිගට යනවනම් අපිට පුළුවන් වෙනවා කෙලිම රූප බලන වෙලාවේදී රූප මෙනෙහි කරන එක නෙමෙයි මෙතන තියෙන්නේ මූල කර්මස්ථානයේ ඉන්න වෙලාවක රූප මෙනෙහි කරනවා නම් මේ රූපයනේව ගණන් ගන්න තු මූල කර්මස්ථය යනවනම් ඒ රූපේ නාවා වගේ වැඩ කරන්න පුළුවන් කිය. ඉතින් මේ මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රය මේ උද්දෘත කරන මේ මහසිතාඩ ස්වාමීන් වහන්සේ පොතේ විස්තර කරනවා විස්තර වශයෙන් මේක පෙන්නලා කියනවා කලින් දැකලත් නැත්නම් දකින්නෙත් නැත්නම් බලන්නෙත් නැත්නම් බලන්න වෙන්නෙත් නැත්නම් ඒක කෙලස් නෑනේ ඒ නිසා මේ වෙලාවේ දකින්න රූපයක් අන්න ඒ මට්ටමට ගත්තොත් ඒකෙන් කෙලෙසෙන්නේ නැහැ මේ මට්ටමට දකින්නයි කියලා කියන්නේ රූපේ දකින්නකොටම රූපේ දකින්න බව මෙනෙහි කරලා තමන්ගේ ඉබ්බ කට්ට ඇතුළට අදගත්තා වගේ තමන්ගේ ద్వාරයට හිත ගත්තොත් මේ දැකීම සිද්ධ වෙන්නේ ඇහි බව ඒක සියුම් දෙයක් බව මම තුන්වෙනි වතාවක් මතක් කරනවා. මෙතෙන් ගත්තොත් ඒ රූපේ හරියට නොදැක්කාසේ කෙලෙස් මේ මාත්‍යක් පටලැවිල්ලක් නැතු කරගෙන යන්න පුළුවන්. මේක බොහොම අමාරුයි කෙලින්ම රූප බලන වෙලාව ගන්න නමුත් හොඳට යොදා ගන්න පුළුවන් අත්දැකීම් සහිතත්ව ඇති මූල කර්මස්ථානයේ යනකොට සමානව චිත්ත රූප වෙනවා මූල කර්මස්ථානයේ යනකොට සමානට ශබ්ද ඇහෙනවා ඉතින් මේ මේ කතාව දන්නේ නැති කෙනෙක් නම් සත්‍යයක් එනකොටම සත්‍යෙත් එක කෙපෙනවා. මෙච්චර අමාරුවෙන් නිවාඩුවක් දාගෙන ඉන්න භාවනා මධ්‍යස්ථානට ආවා. ඒත් මේ මිනිස්සු හයියෙන් දොර ගහුවානේ. ඒත් ඇවිසිරුවට චරපරස් කියවනේ කියලා අර අර දෙවලුත් නොවේ යුතු මට්ටමට හිතන පටන් අරගත්තොත් ඇත්තටම මේ සද්දට අපි කරදර කරන්නේ. සද්ද අපිට කරදර කරනවා අපි සද්දට කරදර කරනවා වෙනවා. නමුත් අපි ඒ වෙලාවේ උපදේශය මේ සද්දේ අහුනට නෑ වුණාසේ ඒක වෙනම සඳහන් වෙලා තියෙනවානේ මේ චක්කු මාසේ අකාන්දෝ කියන විදිහට ඇස්සත්තේ අන්දේ කුසේ කටයුතු කරන්නයි කිය. කන් ඇත්තේ බිහිර කුසේ කටයුතු කරන්නයි කිය. ආනේ මේ මූල ධර්මයේ අපි මූල කර්මස්ථානට සාපේක්ෂව වෙලා ගත්තොත් මූල කර්මස්ථානේ පවතිද්දී මුලින් මුලින් මුලින් මුලින් එන ඒ අතුරු භාගක ධර්ම නෑ වුණාසේ නොදැක්කාසේ නොදැනුණාසේ ගණන් ගන්න නැතුව තේ කටයුතු කරන්න පටන් අරගත්තොත් පමණක් අපිට මූල කර්මස්ථානෙ මූලට මූල දාලා ඉන්න පුළුවන් තත්ත්වයක් ගන්න පුළුවන්. එහෙම නැතුව එනේන දේත් එක්ක හැප්පෙන්න පටන් අරගත්තොත් ඔය කවදාකවත් මූල කර්මස්ථානේ වැඩි වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. අර දකින දකින දේවල් මත ගැටීම නිසා අර මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරපු විදිහට තස්ස වඩන්ති වේදනා අනේක රූප සම්භාවනා බොහෝ වේදනා જાතියින් පටන් ගන්න සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා විවිධ රූපාකාර වලින් පේන්න පටන් ගන්නවා එතකොට මීමැස්සක් මීමැලි පොඩියක් අරගෙන ගියේ මීවැද්දේ ඔළුවෙට ඔළුවට අර මීමැසි පොඩිය කරකෙනවා වගේ විශාල දුක් මේ විශේෂයෙන්ම විචිත්තකම් මතුවෙන්න පටන් ගන්නවා ඒසම මදක් භාවනා කරලා මූල කර්මස්ථානයේ ටිකක් හරි පුරුදු පුහුණු කරගත්ත එක නම් මතක තියාගන්න ඕනේ මේ වෙලාවට බොහොම බය පක්ෂව රූප පෙනුනට නොදක්කාගේ අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නච හෝති පස්සිස්සන්ති. දැකලත් නැහැ, දැක්කෙත් නැහැ, බලනවත් නෙවෙයි, බලන්න වෙලක් නැති සත්‍යකට ඒ රූපේපත් කරගන්නවා. එතකොට අපිට පුළුවන් වෙනවා හේ සංවරය. ඒකට කියන්නේ මේ දැන් කතා කරන්නේ මූල කර්මස්ථානයේ කරන ඉඳගෙන කරන භාවනාව. මෙන්න මේක පුරුදු කළොත් මේක හොඳට දියුණු කරගෙන මම කිසි මට්ටමකට මූල කර්මස්ථානයේ ප්‍රගුණ කරගෙන යන්න පටන් ගත්තොත් සක්මනේදී හම්බෙන අවස්ථාවක් විශේෂයෙන්ම කෙලවරට කියලා හැරෙනකොට ඇහැට වටින රූප සුද විතරයි. ස්ත්‍රියවද පුරුෂයේද සුබ නිමිත්තක් අසුබ නිමිත්තක් නැහැ. දකින්න එකම තමන්ගේ අර කාරාත්මක අප්‍රමාදේ අමුතු සෙන්ස් එකක් එන්න පටන් ගන්නවා දැනීම මගේ හිත පිට ගියා කියලා. එක්ක දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරලා හිත ආපහු ගන්නවා. එහෙම නැත්නම් සක්මනේ වම දකුණ වශයෙන් මෙනෙහි කරනවා. ඒ වගේම හොඳට සක්මනේදී බඳ හරියේදී මේ රූප ශබ්ද අහුවෙන වක්ලාට කෙලවට කියලා හැරෙන වෙලාවේදී බඳ හරියේදී චිත්ත රෝගණය හිතිවිලි එන ඇති. ඒ හිතවිලි වලට අපි දොර ඇරලා දුන්නොත් පමණයි ඒක ඇතුළට එන්නේ. දොර ඇරදීම අපේ ඇතුළේ ජීවිතේ. අන්න ඒක අල්ලන්න පුළුවන් වෙන්නේ දොර ඇර දෙනවද නැත්ද කියන එක පරියන්කේදී මූල කර්මස්ථානයේ ප්‍රගුණ කරනකොට මුදුවට තේරෙන පටන් ගන්නවා අපිට වේලාවක මූල කර්මස්ථානයේයි වේදනාවයි සමසම වෙනවා. වේදනාව ඇවිල්ලා මූල කර්මස්ථානේ දැන් පෙරලන්න නැතිකරන්න යට කරගෙන යන්න ඕන්න මෙන්න වගේ. ආනේ මේන කොටත් අපි මූල කර්මස්ථානෙම තැන දීලා යම් වෙලාවක වේදනාව විශ්ේ මූල කර්මස්ථානේ පෙරලන තත්ත්වයක් පෙරලන තෙක්ම මූල කර්මස්ථාන ඡන්දේනවා සාමාන්‍ය කොච්චර ශ්‍රද්ධාවක් පුළුවන් තරම් ඒකෙන් තමයි බාධා කරගන්නේ තු මූල කර්මස්ථානේ දිනු චුරු කරනවා ඒකට රූප චිත්ත රූප පෙනුන පුළුවන් තරම් මූල කර්මස්ථාන දිනු කරන්න යනකොට ලොකු උපේක්ෂාවකට ඇති වෙනවා අර එන අරමුණ ලකුණක් නොතබ හැලිලා යන පටන් ගන්නවා. ලකුණක් තැබීම සිද්ධ වෙන්නේ අපි කොයිතරම් දුරට ඒන අතිරේක අරමුණ ප්‍රතික්‍රියා කරනවද කියන මම ආහා මත. ඒක නිසා ඇත්තටම මේ බාහිරින් එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තමයි අපි භාවනා ප්‍රගති මනින්නේ. නැත්නම් මොන ගුරුවරයම නේද මොනේ අන්තරේ දාලා බලන්නේ. ඒ නිසා මූල කර්මස්ථාන බොහෝ වෙලා හිතවත් ගන්න පුළුවන් නම් ඒකෙන් අදහස් ගන්න බාහිර ඒවා නෑ කියන එකවත් නෙවෙයි. බාහිර වල යට වෙන්නේ නැති එකක් නෙවෙයි. යට වුණාට ගණන් ගන්න. එහෙම නැතුව අපිට යන්න බෑ මේ ගමනේ. ඒක කොච්චර දෝ හොඳයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති තරක් නෑ. නැත්නම් මේ වේදනා ඒ දෙලි ශබ්ද නැත්තම්. නමුත් අපිට තේම කවදාකවත් නෑ සියල සියක් නැති වෙන්නේ. අපිට අවශ්‍ය කරන තියෙන්නේ ඒව පවතිද්දි මට පුළුවන් මූල කර්මස්ථානේ පවත්වන්න ආන්නේ ඒ ප්‍රගමණය අන්නේ දියුණු දියුණු කරගෙන කරන යනකොට තමයි තමයි තේරෙන්නේ මේ භාවනාව යම් මට්ටමකට දියුණුනාට පස්සේ අර අනෙකුත් හැම අභියෝගයක්ම නැත්තම් බාධකයක්ම සාධකයක් බාටපත් කරගැනීමේ ශක්තියක් තියෙනවා මේක තන්නිකර සුද්ධතම සුද්ධ විපස්සනා ටැක්ටික් එකක් සමතදී ඔබ කියන්නේ සමතදී කියන්නේ ඒ අරමුණ පැත්තක තියලා මූල කර්මස්ථානට කියලා තීචුව ගන්න කියලා. මේක එහෙම නෙවෙයි. ඒ අරමුණ ආවේ ආපුදී ආදාවේ නමුත් Taman පුළුවන් තරක නොදක්කාසේ. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා ගෙහිමියා ගෙමැද්දේ අවදියෙන් ඉන්න අවස්ථාවක් කියලා. ඔය සමහර වෙලාවට පාරවල් ලයින් කියන ගෙවල් ලංකාව වගේ හැම වෙලාවෙම මණිබඩු කාර්යය ඇවිල්ලා තට්ටු කරනවා. අර බඩුව ඕනද මේ බඩුව ඕනද කියලා. ඒ මිනිස්සයා අපි හිතමු මේ මිනිස්සයා ගෙමැද්ද ඉන්නව නෑ අවශ්‍යතාවයක් නෑ. නෑ බැරි වෙලාවක් දොර අරින්න දොර ඇරලි තර්මස කකුලක් දාගන්න ඇතුළට. ආය යන්නේ මොනවා හරි විකුලම ඉතක යන්නේ. ඒ නිසා මේ මිනිස්සයා ගෙමැද්ද ඉන්නවා නෑ ඕනේ නෑ කියන එච්චරයි. අපි හිතමු හොරෙක් එන්න ආගෙනවා. පහළ උඩු ගලවනේ ඒ මනුස්සයා නැගිටින්නේ ඇතන ඉන්නවා හොරක් බය වෙනවා මේ මනුස්සයා මෙහෙම දැකලා මෙතන ඉන්නේ මොකක් හරි මිනිහලකට තියෙන ආයුධයක්වත් කියලා අනිත් වගේ මොන දේ ආවත් ඒකට වහා කිපෙන්න ගත්තොත් හොරා අපිට වැඩි බොහෝම දක්ෂයි. ඒ නිසා අන්න ගේමියා ගේමෙන් අවදි වුණාගේ අපි මූල කර්මත්තලක් තෝරලා හිතර දෙනවා. ඒකට අනන්ත බාධක එනවා. ඒ බාධක ඉවසා දරා ගන්න පුළුවන් තාක් කල් අපි නාපු විදියට නාපු විදියට ගණන් කරලා ගියොත් එන්නේ එන්නේ එන්නේ අපිට වැඩි ප්‍රස්තාවක් හම් වෙන මූල කර්මත්තා නිසා හිත සම්බන්ධ කරගන්න. එහෙම නොවුනොත් බාහිරන දේවල් අරමුණු කළොත් හොඳින් හෝ නරකින් ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අනිවාර්යයෙන් මේක අපේ හිතේ ලපයක් ඉතුරු කරලා යනවා අපිට යම් කිසි කෙනෙහිල්ලක් කරලා යනවා ඒක නිසා අපි පුළුවන් තරම් මුලදී මොන කර්මස්ථානය දෙහිල්ල තියාගන්න ඕනේ හැබැයි මේ සර්වචනන්සේ කියලා දෙන මේ කාරණාව දිත්තේ දිත්තමත්තම්ම විශ්වති කියන එක අපි ආරක්ෂක යන්ත්‍රයක් වශයෙන් පාවිච්චි කරනවා ඒකට ඔයාලා ඥානන්ද සාරසේ ගල්කුටි ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේලා කියන සමාජලාග මොකක් හරි නරක හිතවිල්ලක් එන්න පටන් ගත්තාම විචිතෝම උපෙන්න පටන් ගන්නවා. එනිසා රූපයක් ආභ්‍යය. ඒක සක්මන් කරනලු ඇහි රූප නොරැඳී, කනේ ශබ්ද නොරැඳී, කයේ පහස නොරැඳී, හිතේ හිතවිලි නොරැඳී කියලා ලක්ම කරනවා. එතකොට හිත තේරුම් ගන්නවා ඒවා එන්නේ කවදාකවත් හිතේ ලඟුම් ගන්න නෙවෙයි අපේ තියෙන කෙලස් තමනේට අපේ තියෙන පෘථග්ජනකමට අපි මේවට ප්‍රතික්‍රියා කරන්න ගියොත් තමයි මෙතන තුවාලයක් ඇති වෙන්නේ. ඒක නිසා මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට මේ සර්වචනයේ දීපු උත්තරේ මාළුක පුත්තු සාසන තේරිච්ච එකම විශාල පරිවර්තනයක්. හැබැයි හැබැයි වෙනසක්. මේ වගේවත් සුද්ධියක් මේ වගේවත් මූල ප්‍රශ්න විචාරීමක් ඇතුව නෙවෙයි බාහ්‍ය ධාර්මික ස්ථාපනතුමාගේ බුදුරජාණන් වහන්සේ මේක මතක් කරේ කෙලිම මතක් කරා දිත්තේ දිත්තමත්තම් භවිෂේ සුතේ සුතමත්තම් භවිෂේ මුචේ මුතමත්තම් භවිෂේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂේ තස්මාතේ බාහි ඒවං සික්කිතබ්බ බාහ්‍ය මම කියන ඔබට දුතු දේ දුතු මතින් අතර වෙනවා අසුදේ අසු මතින් අතර වෙනවා පහත ලැබුණ දේ පහත ලැබුණ මතින් අතර වෙනවා හිත හිතුව මතින් අතර වෙනවා ඒ නිසා මේ විදිහට හිතන කොහොමද මගේ දැකීම් දැකීම් පමණින් අතර වේවා ඕකමද තොරන් නොගහවා ඇහිම් ඇහිමත් මේ නතර වේවා ඒක මත සැලසුම් සහ ඉදිරි කටයුතු නොවේවා. පහස පහස මතින් නතර වේවා. හිතවිලි හිතවිලි මතින් නතර වේවා. එහෙම නතර වෙනවා නම් බාහ්‍ය කවදාකවත් ඒ දිත්ත සුත මුඛ විඤ්ඤාත කියන රූප ශබ්ද ආදී ඒ බාහිර ආයතන උඹට මොනවා කරන්න බැරි වෙනවා. උඹට කියන සම්බන්ධයක් නැතුව යනවා. හීනෙන් මෙහි ගොමනේ ගොළුෙන් දකපු හීනයක් වගේ වෙනවා. එහෙමනම් ඔබ විසින් ඒව සංස්කරණය කරන්න යන්නේ නැහැ. එහෙමනම් එතනත් ඔබ නෑ මෙතනත් ඔබ නෑ දෙක අතර බැදත් නෑ මේක තමයි දුකේ කෙලවර කියලා මහජීසාට පෙන්නලා දෙන නිසා ශබ්දයක් ඇහෙනකොටම ඒ ශබ්දය ඇති හැටියෙන් දැකගත්තා නම් එතන තදංග වශයෙන් ඒ චිත්තක්ෂණේ කෙලෙස් එන්න තියෙන විශාල ප්‍රදේශයක් අතරලා යනවා ඒ චිත්තක්ෂණය පිවිසුදු වෙනවා වෙන විදිහට කියනවා අපි පරියංග භාවනාව කියන මූල කර්මස්ථානේ වැඩෙනවා ඒ නිසා ඒක තදංග නිබ්බුතියක් ඒ නිසා මේක ඥාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා කියන තුනම ක්‍රියාත්මක වෙනවා ඒතන ඥාත මේ ඥාත පරිඥාවේ ඉන්නේ මේ වගේ බණහන වෙලාවෙදී අහලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඒ නිසා ඔය එන හැම රූපයකටම අපිව මත් කරන්න බෑ. අපි එළඹ සිට 100න් ඉන්නවනම් අප්‍රමාදී වෙනවනම්. හැබැයි රූපය ගිල්ලා අපි පමා වෙලා අපි රූපේ ආස්වාද කරන්න පටන් අරගෙන තිබුණොත් රූපේ දිනනවා. රූපේ එන්නකොටම දකින්නවා දකින්නවා කියලා හෝ බලනවා බලනවා කියලා හෝ රූපයක් රූපයක් කියලා හෝ මෙනේ කර ගන්න පුළුවන් වුණා නම් අපි චිත්‍රපටය බලන වෙනුවට ප්‍රක්ෂේපණය දිහා ප්‍රොජෙක්ටරේ දිහා බලන තත්ත්වයට එනවා. ආනෙකින් ආපු දවසේ ඒ කිසිම කාලාන්තරයක් නොතබ අකාලිකව අපිට තේරුණා විශාල කෙලෙස් ධාරාවකින් අපිට බේරෙන්න පුළුවන් වුණා. එහෙම නොවුණා නම් මේක පතලයක් ඉතුරු කරලා යන්න තිබුණා. මෝහයක් ඉතුරු කරලා යන්න තිබුණා. අප්‍රමාද වුණොත් සතිමත් වුණොත් මේ මෝහ පතලේ එතනම කපන්න පුළුවන්. මෙන්න මේ විදිහට තදංග නිබ්බුතිය යම් චිත්තක්ෂණයක ඇති වුණොත් ඒ පුද්ගලයාට අර සතිපට්ඨාන සූත්‍රයේ අන්තිමට බුදුරජාණන් වහන්සේ දෙන සාහිත්‍ය පිළිබඳව ඇතුළතින් ගැම්මක් එන්න පටන් ගන්නවා. දක්ෂින වෙලාවේදී මම දැකීම මෙනෙහි කළා. රූපේ තේසමත් වෙන්නට මගේ ඇහෙන් මේ කෙලෙස් උපදින තියෙන අවස්ථාවක් මට අහුණා කියලා දැනගත්තොත් එක්කෝ දවස් 7කින් නැත්නම් අවුරුදු 7කින් මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න පුළුවන් කියලා. තීක්ෂණව සූක්ෂම සිදුවෙන ඇහි ඊගාට කනේ නාසයේ දිවේ කයේ කියන විදිහට කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ මනුස්සයා ඊට පස්සේ රූප බලන්නේ අමුතුම තාලයකට. ශබ්ද අහන්නේ අමුතුම තාලයකට. අර දිත්තේ දිත්ත මත්තන් කියන එකම පුළුවන් තරම් ක්‍රියාත්මක කරන්න පුළුවන් තාලයකට. එතකොට මේ මිනිස්සයා මේ ඇහුවට නාහන්නේ වාගේ තමයි. ඒක හොඳට තේරෙනවා මේ ඒ රූප පෙන්වන්න හදන කට්ටිය. එතන ශබ්ද අස්සන්න කට්ටියක් ඉන්නවනේ අපට. ගන්ධ වද්දන්ද, රස වද්දන්ද, පහස ලබලා දෙන්න උඩ පැන පැන අපිට මේක දෙන්නම් මේක දෙන්නම් කියලා ආන්න එහෙම තැනට ගිහිල්ලා අපි මේ දික්තිය දික්ත මට්ටම් පට්ටම්ට ගියාම ඒගොල්ලන්ගේ සියලු වෙනද ව්‍යාපාර ලක්ෂණම ලොප් වෙනවා එතකොට අපි මේ බාහිර ඒ අන්දන්න හදන, කුප්පන්න හදන, සරකන්න හදන, ඉංචි කරන්න හදන සෑරම ඒ මුළු සම්පූර්ණ වෙන ව්‍යාපාරය. වෙන දිගාවට වඩා මේ කියන්නේ වෙන ප්‍රචාර ව්‍යාපාරය මායාවේ සම්පූර්ණම අවුලෙන් පටන් ගන්නවා. අන්න එදාට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරය කියලා එකක් අපිට උගන්වන්නේ. කන දිව නාසය කය මන කියන එතෙන් එනකන් නම් අපි පුදුම විදියට මේකට පොහොර දාන එක තමයි කරන්නේ. විවිධාකාර ත්‍රිමාන රූප විවිධ වර්ණ සමනල වර්ණ දේදුළු වර්ණ රූප ශබ්ද ගත්තාම කිලෝරක් නැහැ ස්ටීරියෝ ටයිප් මොනෝ උන්නානා ප්‍රකාර දේවා ඊට පස්සේ ගඳ රස කිව්වහම භෝජන සංග්‍රහ පහද කිව්වහම සුඛභෝගී යාන වාහන සහ මේ ඉදුම් හිතුම් වල සඳහා පාවිච්චි කරන දේවල් ඉතින් මේකෙන් අපි මේ පෝසත්කම මනින්නේ නමුත් අර කුෂ්ඨ රෝගයක් හැදෙනක උනේ මේ කුෂ්ඨ රෝගයට හෝ බාහ්‍ය ධාතු ඒ වගේ මේ රෙදි මේ පොතු වලින් වැරේ වලින් රෙදි යන නිත මිනිසෙකුට නම් බොහෝම ලස්සනට තේරෙනවා අර සුකෝපකෝගිතේ ගිහිල්ලා නිමක් නැවිච්ච මිනිස්සෙකුට මේක තේරුම් ගන්න අමාරුයි මොකද ගොඩාක් දේවල් අමතක කරන්න සිද්ධ වෙනවා අනිත් ඒ මනසට මරණය සිහිපත් කරන්නත් තමයි කෑම දේවල් දාලා යන්න වෙනවනේ ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ පාවිච්චි කරන දේවල් වල අර්ථය පිණිස ප්‍රයෝජන වෙස පාවිච්චි කිරීම ඒකාන්තම අත්‍යවශ්‍යයි. ඒක මෙතනදී අභියෝග කරන්නේ. මෙතන වෙලා තියෙන්නේ මේ අනවශ්‍ය විදියට මේ අල්ලපු ගෙදෙට්ට වෙන්න. එහෙනම් තහඬ හැරෙට. එහෙනම් මේ තමන්ගේ මාන්නකාර සම්මාන විත්ති වදන මේ දේවල් එනකොට අපි ඒවා පිළිබඳව මේ මූල ධර්ම ක්‍රියාත්මක කරන මේ බොහෝම ශීඝ්‍රයෙන් අර බේසික් නීඩ්ස් වලට ඒ කියන්නේ මූලික අවශ්‍යතාවට වැටෙනවා. ඒක තමයි අර දුක්ඛ මූලගතව ශුන්‍යාකාරගතව ආදි වශයෙන් සර්වචනසේ දේශනා කරලා තියෙන්නේ පාත්‍රයක වගේ දෙයක්. හරිදපා හම්බෙච්ච පාසකුල ජීවිතකින් යැපෙන්න හම්බෙච්ච සේනාසනයේ සතුට වෙන්න ලැබිච්ච බේතකින් සතුට වෙන්න පුළුවන් වෙන තත්ත්වය. ආන්නේ විදිහට ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික අඩු කරන යනකොට ඉතින් බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වගේ. නැත්නම් ඒ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ හිටපු මේ පරිසරය බොහෝම ඉක්මනට ගන්න පුළුවන්. නමුත් ඒක මේ බාහිර පරිසරය වෙනස් කරගන්න එක නෙවෙයි තියෙන්නේ. දකින ආහන ආදී සෑම අවස්ථාවකම ක්ෂණය පන්නන්න නැතුව ප්‍රමාද වෙන්නේ නැතුව ඇති වෙනකොටම ඒක මෙනෙහි කරන මට්ටමට යන්න පුළුවන් නම් එදාට තේරෙන පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ මේ තාම කෙටියෙන් විස්තර කළාට මේක බුදුරජාණන් වහන්සේ කරලා අත්දැකලා අනික් කාට කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ තේම අත්දකපු නැති අය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. එකම දේ තියෙන මේ වගේ ලස්සන වචන දෙකකින් කරුකහාම් බහිර විදියට කියලා දෙන එක විතරයි. ඔබ මෙවැනි දෙයක් වුණත් විස්තර කරන්න ගියාම පුදුමාකාර ක්‍රම වලට විස්තර කරන්නේ. ඒ මොකද මේ විස්තර හරියට විස්තර කෙරුවොත් විස්තර කරන කෙනාට පාඩුයි. ඒක නිසා අපිට මේක තියෙන්නේ ඒවැනි ගැළපීම් ගැටීම් කරන ගත්තොත් අපි තවත් අර අනේක රූප සම්භවා කියන විදිහට වේදනාව වැඩි කරගන්නවා. ඒක පුළුවන් තරම් Taman තුළ ශක්ති ප්‍රමාණයෙන් පිටුවගෙන එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ඇහ කන දිව නාසය කය මන කියන දේවල් අරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වැඩි කරමින් ගත කරන ජීවිතයට වඩා නිස්සද්දතාවය කියලා ඇද්දක පියාගත්තාම කනට ගද්ද නැහෙනකොට ගන්ධට සුවඳක් ආනායත නැත්තම් කට කතා කරන්නේ නැතුව කෑම කන්නේ නැතුව ඉන්නවනම් කය බොහෝම නිවිදේක වෙලා තියෙනවනම් එතකොට විතරයි මේ නිරාමිෂ සුඛේවත් ගන්න පුළුවන් වෙන්නේ ආන්නේ නිරාමිෂ සුඛේ සහිත සති සමාධි දෙක ඇති හිතකට නම් මේ දකින්නහන වේලාවක වහාම ద్వාරයක් ආරම්භණයක් කියන දෙකම මෙනෙහි කරලා ద్వාර මට්ටමින් අතර වීම කියන එක අභියෝගයක් කරගන්න පුළුවන්. ඒක නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අපි මේ ජීවිතය තුළ යම් ප්‍රමාණ දන් දීලා සිල්ල කර භාවනා කරලා යම් ශක්ති ප්‍රමාණයක් ඇති කරගෙන තියෙනවා නම් අපිට මේ සෑම ශක්තියක්ම කුළු ගැන්විලා ඒ ශක්තිය Java කැවිලා ආපු වෙලාවක හෝ දක්ෂින වෙලාවෙම දැකීම අපිට මෙනේ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අහන සබ්දයක් එනකොටම මේ අහනවා, ඇහෙනවා, අහනවා කියන එක. එහෙම නැත්නම් ගඳ, රස, පහස ලැබුණ ඕන වෙලාවක මෙනේ කරගන්න පුළුවන් නම් මේ ධර්මයේ තාමත්ම ඍජු කෙටි මාර්ගෙන් ගිහිල්ලා අපි අර නිතරම ඇතුලේ දිදුලමින් බබලමින් කියන අභ්‍යන්තරගත ආලෝකය වෙනවා ප්‍රභාස්වර චිත්තේ ආගන්තුක උපක්ලේශයන්ගේ කෙලෙසෙච්ච නැති ප්‍රභාස්වර චිත්තය මේකට කියන්නේ තියෙන උපදිච්ච ගම පොන්චකයේ කියන එක වගේ එකක් එනවා බහු ගණනක් මෙතන තියෙන්නේ මේ දෙක අතරමැද එකතු කරගත්තට කියේ තමයි සේරම කෙලෙස් තියෙන්නේ 100%ක්ම කෙලෙස් 100%ක් දුක් වෙනවා මම කියනවා කෙලෙස් ටික අයින් කරපුවාම දුක් ටික නැහැ ඒක ටික අයින් කිරීම මෝහ පටල එකපාරෙන් කපන්න පුළුවන් මේ ක්‍රමෝලින් කරන්නේ ඒක තමයි අපි තදංග නිබුජේ කරන්නේ ඒකෙන් තමයි අපි පටිච්චසම්භාදී අවසානයේ සමුච්ඡේදාදී නිබුජිත යන දෙන්නේ ඉස්සල්ලාම මේ මට්ටම අවබෝධ කෙරුවේ නැතුව නම් ඉදිරියට කියන ගමන් හිතා ගන්න අමාරුයි ඒ නිසා මූල කර්මස්ථානයෙන් පටන් අරගෙන අනෙක් වෙලාවක එදිනදා ජීවිතයේදීත් මේ ditta sutta mutta විඤ්ඤාතේදී ditte ditta mattam bhavishyati කියන මට්ටමට මුලින් අහලා ගන්නවා තේරුම් ගන්න හිතේ හොඳට වද්දාගෙන අපේ ජීවිතේ ඒක සාක්ෂාත් කරගන්න අපිට ලැබේවා කියන ප්‍රාර්ථනාව අපේ මේ ජීවිත ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දේශනාව මම මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දිනාටම ඒ කෙටි මාර්ගය වහවහ වැටේවා සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ ස්වරූපේ තමයි මේ වගේ බණක් කියවෙච්චාම ඒ වෙලාවෙදම වගේ ඒ මනර සම්බන්ධ කීතු කලේශමක් කියනවා නම් ඒකට ඒ ප්‍රශ්නවලට ඉඩ දෙන එක ඉත අපි ඉස්සරහට මේ සතිපට්ඨාන දේශනා වැඩි කරලා මේ ධර්ම සාකච්ඡා අඩු කරනවා නම් ඒකටත් වෙන අඩුපාඩු මේකෙන් මගන්න පුළුවන් නිසා මම අහන්න කැමති මේ බණ අහගෙන ඉතුරු නැත්තම්ගේ මේ කියන දේ තේරෙනවද වැටේනවද නැත්නම් හිතේකට එකඟතාවයක් තියෙනවද එහෙම නැත්නම් මේ වෙලාවෙදීම මේ මෙන්න මේ දේ කිව්වොත් තමයි මේ දේ ආගත්තු තුලයි කියලා කියනවා නම් ඒකට සුළු වෙලාවක් ගන්න හොඳයි කියලා මම යෝජනා කරනවා. නැන්කල් සාමාන්‍ය අත්පරිඥා ගැන කිය දැනගැනීම පමණයි. ජාත පරිඥා, තීර්ණ පරිඥා, පහාන පරිඥා කියලා ඒ කියන්නේ මේ සුතමේ ඥාන, චිත්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියලා තියෙන්නේ. ඒ වගේ තමයි බුදුරජාණන්සේ දේශනා කරන සම්‍යක් දෘෂ්ටි උපදින්න නම් පරතෝච ගෝසෝ අජත්ත යෝනිසෝ මනසිකාර. අනිවාර්යයෙන්ම අනුගෙන් ආන්නෝයි. කවදාකවත් අපිට මේ මාර්ගේ නිකන් ගහකට ගලා කල්පනා කරේ කියලා හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්න බෑ. මේක සාරවත්යන් වහන්සේකින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන සාරවත්යන් වහන්සේගෙන් අහන්න ඕනේ. නැත්තම් ධර්මච සාහිත්‍යයෙන් අහන්න ඕනේ. නැත්තම් පොතකින් හරි කියවන්න ඕනේ මේක අපේ හිතේ කවදාකවත් මෙන්න මේක හරියයි කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ ඒකාන්තයෙන්ම මහබෝසත්ණන් වහන්සේට පමණයි. ඒ නිසා සුත්ති අත්‍යවශ්‍යයි. ඔය කියන්නේ බුක් නොලෙජ් එක ඕනේ. ඊට පස්සේ මේ අපි ඒ අහනකොට අපි ළඟ තියෙන දැනුම් සම්භාරය. ඒ තියෙන දැනුම් සම්භාරයත් එක්ක බලනකොට මේ කියන්නේ නිකන් හිත ගන්න කියන කතාවක්ද? එතන ඇත්තට මේක වෙන්න පුළුවන්ද කියලා ඒ පුද්ගලයා ඇතුළත ගලපා ගැනීමක් කරනවා. ඒකට කියන චින්තාමය ප්‍රඥා කියලා. ඒකට කියන අන්වය ඥාන කියලා කියනවා. තර්ක ඥාන කියලා කියනවා. ඩිඩක්ටිව් නොලෙජ්, රෂනල් නොලෙජ් කියලා කියනවා. ඒක තනිකර ඔතන තමයි මේ ෆිලොසොෆි කාරණ අතර වෙන්නේ. චින්තාමය කට්ටිය ඔතනින් අතර වෙන්නේ. හරියට ප්‍රායෝගිකව කරන්න යන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ දේශනා කරන ධර්මය තියෙනවා. එහෙම චින්තාවෙන් අතර වෙන්නේ මේ දේ යම් ආකාරයෙන් හිතුනොත් මේක වෙන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම මේ මනසට කුසල ඡන්දයක් පහළ වෙනවා මේක කරලා බලන්නත් කියලා. ඒක ඊගාව මට්ටමට භාවනාවට යන්න ඒක තමයි ආසන්නම කාරණා. ඊට පස්සේ භාවනාවට යන්න මේ දේ තිබුණාට ගියාට මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ භාවනා කරනවා. කරන්න කරන්න වැටි වැටි වැටි නැගිනකොට එක දවසක හැබැයි දෙන්නම් කියන එක පාරට තමන්ද ඒක තේරෙන වෙලාවේ අර සුත්තමේ ආපේකට වැඩිය සීතලගත් එකට වැඩිය පුදුමාකාර ප්‍රමේයකට මේක එංගෙම්ම තේරෙන්න පටන් ගන්නවා. ඒකට භාවනාමය ඥාන කියනවා. ඒ නිසා මේ ඥාත පරිඥා කියලා කියන්නේ අනුන්ගෙන් දැනගන්න නිකන් තීරයක දැනගන්න බුක් නොලෙජ් එක ගන්න. ඊට පස්සේ තීරණ පරිඥා කියලා කියන්නේ මේක මේක වෙන්න පුළුවන්. ඔය කිව්වට ඕවා ඉතින් ඔය බුදුහාමුදුර වගේ බාහලාගේ කල්පලාක්ෂයක් පෙරම් කරනවා කිව්වතුන් නම් පුළුවන් අපට නම් බෑ. අපි ඉතින් මේමනේ මේමනේ කියලා ඉතින් චරිචුරු ගහන කට්ටිය ඉන්නවනේ බැටු බෑ කියන කට්ටිය. ඉතින් ඒ කට්ටිය ඉන්නවනේ ඒක වෙන්න බෑ. ඒ කාලේ වෙච්ච කතාවක් දැන් ඔයදී වැඩක් නැහැ කියලා කොහොමඩක්වත් අපි හරි වාසනාවන්ත ඒ බුද්ධ ජානකට පස්සේ කලින් ඉස්සෙල්ලා ඉතාලියේ කොහොමඩක්වත් නෑ කියන්නේ. පයින් කට්ටිය හොඳටම දන්නවනේ බුද්ධහම කොහෙද තිබ්බේ කියලා. ඒ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අතරමැද හිතුවක් ආරෝ දෙතුන් දෙනෙක් කියනවා නෑ නෑ පුළුවන් නම් දැනුත් පුළුවන් කියලා ඒක ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලන්ගේ චින්තාමයට අහු වෙලා තියෙනවා. මේක මේ රම්පත්ති රෝල් කියලා අපඩා කරන්න තියෙන දෙයක් නෙවෙයි ක්‍රියාවක් කියලා එකක් කියනවා. ඒකේ ඉන්නේ චින්තාවේ මට්ටමේ. නමුත් ඒ චින්තාවේ මට්ටමේ ආවට භාවනාවට දැන් වෙ නැත්තම් එච්චර මේ පුද්ගලයාගේ පෞරුෂත්වයේ රුචි අරුචිකම් වල වෙනසක් වෙන්නේ නැහැ. භාවනාවේ තමයි සර්වචනාස විසින් අගය කරන නැත්නම් මනුෂයෙක් විසින් තමන්ගේ ජීවිතයේ උත්තරම භවත එහෙම නැත්නම් ආර්ය භවතපත් කරන තියෙන ඉතින් නැතුව බැරි අංගේ. ඒකට කියනවා භාවනාවේ ඥාන කියලා. ඒක සුත්තමේ ඥානෙත් එක බලන්න උගෝක ඇතයි. يعني හිතට අපි අහපු දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. අමුතුම වෙනස් දෙයක්. ඒකයි මම එදත් ඇහුවේ. සත්‍ය පිටවන්නේ ගියාම සමාන තියෙන අත්දැකීම පොඩ්ඩක් කිව්වොත් සත්‍ය ලියලා තියෙන පොත් එකකවත් තියෙන එකක් නෙවෙයි කියන්නේ. මොකද්ද තමයි අමුතු තාලයකට මේ හදිස්සියේ ඇක්සිඩන්ට් එකක් කිලෝගේ සතිය පිහිටවපු හැටි. අන්නේ වගේ එක එක ඥාන වලට තියෙන එක එක රස, එක එක කෘත්‍ය, ජීව කෘත්‍යයන් තියෙනවා. ඒ නිසා සර්වත දේශනාව සුණාත ධාරේත චරාත කියලා පැත්තකට දේශනා කරනවා. ඒ වගේම සර්වචනසේ ප්‍රශ්නයක් මතු කළ සභාවේ අනේ ඔබ වහන්සේ මුල් කරගෙන අපිට ධර්මයේ තියෙන ඔබ වහන්සේට වැටේවා කියලා කිව්වොත් එහෙනම් මහන්නේ සාදුකම් සුණාත මනසිකරෝත කියලා පටන් ගන්නවා. අනේ මම මේ කියන්නේ හොඳට අහපල්ලා. අනේ හොඳට රීතියද බලපන්න. කියලා මේ දෙක බාර දෙනවා ඒකවල. ඒ දෙක හරි ගියා නම් ඒ පුද්ගලයා නොකර ඉන්න බෑ. ඒ කියනවම තමයි. ඒ කියන්නේ ඒ තරම්ම ඉතින් කුමරක් ගන්නක් ඇති ගන්නවා. ඉන්සයි තුන් හතර පොලකව සුරාජ දහරේ චරාත ධම්මේ ඒ වගේම සීලම සුතමේ ඥාන, සිතාමේ ඥාන භාවනා මේ ඥාන ඥාත පරිඥා, සීල පරිඥා, පහාන පරිඥා ආදී වශයෙන් ඒ වගේ තියෙන මේ එකම කාරණාව එක එක මේ කෝණ වලින් දක්වන එක තමයි තියෙන්නේ. මේ ඉඳ කට්ටියගේ මම හිතනවා හොඳ සුතයක් තියෙනවා. යෙදিলা තියෙන පොත්පත් කියලා හම්බෙලා කතා කරලා කියනවා. නමුත් ඒක මේ කියන මූලධර්මයේ Tamange දැනට තියෙන රටාවට ගැළපෙයිද නැද්ද කියන එක හොඳට වෙලා දෙන්නේ. කවදාකවත් බලපෑම් කරන්න යන්න නරකයි. ඒක විදහාචින්තනයේ පිට දෙනවා කියලා කාලාම සූත්‍රයේ සංවචනාංශේ පුදුම විදිහට සංකලා දිනවා. ඒ තේරෙන්නේ නැත්තම් ඒක ඒ තාක සංවචනාංශේ වගේ තියෙනවා. කවදා හරි තේරෙනකන් උනාස් කියන්නේ මම දැන් වගේ කියන්නේ. ලිඛිතෝම උන්වහන්සේ කල්පනා කරනවා මහා කරුණාවේ කොහොමද මේක කරන්නේ කියලා. කවදාකවත් ඇයි මේ තීරුම් ගත්තේ නැහැ කියන ප්‍රශ්නේ අහන්න බෑ. අහන්න අයිතියක් නැහැ සරුවත්තරනාංශිකේ තියෙන මහා කරුණාවට. ඒ නිසා එකම දේ අත්තර ප්‍රස්පෙක්ටින් කියන මේ වගේ දේශනා විලාස කියලා. ඒ නිසා අපිට එක තැනකදී මිස්සුණයි කියලා බය වෙන්න දෙයක් නැහැ. තව කිසි මොලකදී හම්බෙලා මේක කරගෙන කරගෙන යනකොට එක එක පැතිරෙනවා. ඉතින් අපි අර පාරමිතා පුරාගෙන ආපු හැටියේද අපේ රුචි අරුචිකම් වල හැටියට තමයි ඒ ඒ වෙලාවෙදී අපිට කාරණා ඇති වෙන්නේ. මම පිළිගන්න ගන්න යන්නේ ඒ වගේ දෙයක් ඒ මොකද අනිත්‍යයි කියන එක දැන් concept එකක් විතරයි අත්දකපු දෙයක් නෙවෙයි අපේ හිතට අපේ හිතෙන් ගත්ත මවා ගැනීමක් වමනයි ඒක අපි රූපෙට හේතු කරන්න ගියාට මේ බ්‍රේන් වොෂ් එකක් කියන්නේ ඒ සමත වශයෙන් සමහරලාට ඒක උදව් වෙන්නේ ඉඳින ඒ කියන්නේ ඒකෙන් ඇඟෙන් බේර ගන්න පුළුවන් මේ தත්ත්වයට අහු වෙන්නේ නැති වෙන්නේ බේරෙන්න පුළුවන් නමුත් ඒ දකින්නකොට දකින්නයි කියලා මෙනේ කරන්න පුළුවන් නම් අනිත්‍ය වැටෙහි ඒකට හේතුව දකින්න රූපේ මත මේ ආරම්මනානුසය තැම්පත් නොවුනොත් පමණක් ඒ රූපේ ඇති හැටියෙන් අපිට දැක ගන්න පුළුවන්. ඇත හැටියෙන් දැක්කොත් පමණක් අනිත්‍ය දුකනාත් වැටෙනවා. අනිත්‍ය දුකනාත් මේකට ඉම්පෝස් කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම මමයා මතුවෙනවා. ඒ කරන නියම තියෙනනේ. මම නෙවෙයි අනිත්‍ය දුකනාත් දකින්න කියන්නේ අරක තහවුරු වෙනවා. පුණ්‍ය තහවුරු වෙනවා මෙතන. ඒක හොඳම වැඩේ තමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මම එලත් කනෝල් කිව්වේ මේක ඉස්සල්ලාම දකින්න බව දක් ගන්න මෙනේ කරමු. ඒ මට්ටමින් පස්සේ තමයි ඒකේ තියෙන සම්පති ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ ආදී වශයෙන් අනිත්‍ය ලක්ෂණ, දුක් ලක්ෂණ, රාගවසය ඒව ඇත්තටම මේ බලාගෙන ඉඳීම නිසා ඒ තුලින් මතුවෙන දෙයක් මිසක් තමයි ඒකට යෝජනා කරන්න හදන දෙයක් නෙවෙයි. මොකද ඒකට හේතුව සතිපට්ඨාන සූත්‍රයේ ඕන තරම් කියන්නේ කිසිම තැනක වචන තුන සඳහන් වෙන්නේ නැහැ. අතිපතාලේ පොරක් අට්ටාලිච්ච ලුකාන. එහෙම නැහැ කියන ත්‍රිපිටකේ ඕන තරම් තියෙනවා. මේ අතිපතාලේ නැහැ. අතිපතාලේ තමයි ඒකට යන පාර. ගියොත් ඒක ඒ විදිහට පෙනේ. ඒක නිසා හොරාට ඉස්සරහා කේල් කඩ වැටපලිට කරපයි. හොරාට ඉස්සරහා කේල් කඩ වැටපන්නොත් ඉතින් මොකද වෙන්නේ කියලා අපි දන්නේ නිසා අනිත්‍යුක්ඛනාත්ම වශයෙන් මෙනෙහි කරන්න හදනවා කියන එක එච්චර හොඳ උපදේශයක් මම මේ කාටවත් උස් කියන්න හදනවක්වත් මොනවා කන්නේ මම නම් උගාක් කට්ටිය ඒක භාවනාවක් වශයෙන් කියලා දෙන ගුරුවරුත් තියෙනවා කර්මයක්ත් තියෙනවා ප්‍රතිඵල කියන එකක් නැස්මයි අපි අද ඉන්න ගත්තට වෙන තැනකට ගෙන්නනවා ඔය කෙලවරට යන සමාජයක බාධාවක් වෙන්න තියෙනවා කියන්නේ ඒක නිකන් හිත රවටා ගැනීමක් වෙන්නේ ඉඳීන මොකද ඒ පටන් ගන්න යෝජනා කරන හිත එච්චර පිරිසුදු අවබෝධ කරගන්න හිතක් නෙවෙයි කොටින්ම නිවන කියන්නේ අපිට දැන් concept එකක් විතරනේ අපි දැන් හිතාගත්ත දෙයක් විතර කවුරක්වත් අත්දැකලා නැති දෙයක් නේ. අත්දැක දවසට කවදාකවත් තේරෙනවා ඔය කියන දේ නෙමෙයි නිවන කියන්නේ. රුගාවක් වෙනස් එකක්. ඒ වගේ තමයි අනිත්‍යෝ පේනනම් අනිත්‍යතාව, අනිත්‍ය ලක්ෂණය, අනිච්චානුපස්සනා කියලා තුනකට යන්නේ. අනිත්‍යතාව කියන්නේ අපි භාවනා කරත් නැත්නම් ලෝකේ තියෙන මූල ධර්මයක්. ඒක අපිට පේන්නේ අරමුණක් දැන් බොහෝ වෙලා බලන්න බලන්න මටම ආවේනික ක්‍රමයකට ඒ චිත්තක්ෂණයට ආවේනික ක්‍රමයට ඒ ළඟ බාහනා කරන එකට ක්‍රමේ නෙමෙයි මට ඊයවගොදිච්ච ක්‍රමෙත් නෙමෙයි නිසා ඒ වෙලාවේ අනිත්‍යතාවයේ මේ වෙලාවේ වැටෙන අනිත්‍ය ලක්ෂණය කිව්වොත් හොඳටම කියකෝ අත්දකලා කියන්නේ නැද්ද කියලා පොතකින් බලලා කියන්නේ නැද්ද කියලා මොකද අනිත්‍යතාවය හැමදම නැවෝ අනිත්‍ය සමාවෙන් අනිත්‍ය ලක්ෂණය ඒ තමයි හැම වෙලාවෙම අනිත්‍ය ලක්ෂණය තුලින් තමයි අනිත්‍යතාවය අවබෝධ කරගන්නේ නැත්නම් අනිත්‍යයේ හොවා දක්වන්න හදන්නේ ඊට පස්සේ අනිත්‍ය ලක්ෂණය අනුව බලන එකද කියනවා අනිච්ඡානුපස්සනා කියලා. එතකොට ඒක නැවත නැවත තහවුරු වෙනවා. එක එකන එක එකන එක දකින්න හැටි වෙනස්. ඒ නිසා අනිත්‍ය කියලා මෙනෙහි කරන්න හදනවා කියන එක නම් මම පුද්ගලිකව කියනවා. ඒක එච්චරම හොඳ මේ දුර දිග යන හොඳ අත්දැකීම හොඳ උපදේශයක් නෙවෙයි කියලා. ආයතනයේ නෑ අඩු ගන්න මම දකින්න බව දන්නවනම් හරි. මම දැන් බලන්නේ. හරි විචිත්‍රෝ කියන්න පුළුවන්. අපි එදත් මතක් කරගන්න නම මගේ ඇහැනම් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ හිත ගියේ හිත එකකටයි කර කරන්න පුළුවන්. ඇහැට නම් ගියේ කන ඒ වෙලාවේ වැඩ කරන්නේ නාසය වැඩ කරන්නේ දිව වැඩ කරන්නේ කය වැඩ කරන්නේ අපි බලන්නේ පමණයි. නමුත් ඊගා චිත්තක්ෂණේ අපි අහන්නේ බලන්නත් සුවඳ විඳින්නෙක් බවට එතනින් ගියාම විවිධ දේවල් පැත්තට යන්න පුළුවන්. ඒක වෙනම කතා නමුත් එක චිත්තක්ෂණේ අපි <clears throat> බලමින් ඉන්නවනම් කියන්නේ හිත චක්කු විඥානයේ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සෝත ගහන ජීව කාය කියන ඒවා ඔක්කොම හිරිවැටලා තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේවා අපි කවදාකවත් අත්දකින්න අපිට පේන්නේ අපි බලනවා, පේනවා, කන ඔක්කොම හේරම එකට වෙනවා. මොකද ඒ තරම් හිත බොහොම යොසුලෝ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි දවසක සිද්ධ වෙනවා <clears throat> බලන වෙලාවක බලනවා බලනවා කියලා මෙනේ කරන්නේ. ඒක ඒකදී අත්‍තර ඔය මේ මේ මහසි සාහිත්‍ය කී විස්තර සහිතව විස්තර කරලා තියෙනවා. ආනන්ද සාංශ උපදේශ දෙනකොට ඒ සානංශ කියනවා මේ අපි දැන් හිතමු ඉදිරියට වැඩ පිළිබඳව අපි භාවනා කරලා report එකක් දෙනවා කියන්නේ ඉන්ටර්විව් කියලා රිපෝට් කරන වෙලාවේදී අපි විස්තරයක් කරනවා මම පාර යනකොට රුපියලේ කාර්යයක් කඩලා දෙනවා දැක්කා. මොකක් හරි අභිෂේක මතුවෙච්ච දෙයක්. අපි ඒක භාවනාවට නැගුවාද, සතුටුමත් වුණාද කියලා විස්තර කරනකොට අපිට පුළුවන් තුන් පැත්තකින් මේකට ඇතුල් වීම ගන්න. එකක් තමයි රූපයක් වශයෙන් රූපයේ රූප රූපයේ සතහන. රූපයේ සතහන. අපිට ඒක සමාජයට එකපාරට ස්ටක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒක මට පේනුණා. මම බැලුවා නෙවෙයි. කාර්යනෝන් මට ඒක පේනුණා. පේනුණා කියලා එක්කුත් තියෙනවා. ඊට පස්සේ කියනවා මම බැලුවා. සමහරවිට රූපේ දැක්කට පස්සේ තමයි පෙනීමේදී දෙන්නේ. පෙනුවට පස්සේ තමයි දැන් මම මේ ගන්න ඉස්සලා මේක මම අනිවාර්යයෙන්ම මේක දැනගන්න බෑ වළංගු කාසියක් බවට. ඒකකට මම මේක දිහා බලනවා. ඒ නිසා ඒ සිද්ධිය උනත් ඉස්ලාම රූපයෙන් පෙනීමට යනවා පෙනීමේ බැලීමට යනවා අන්නේ විදිහට මෙනෙහි කරනකොට Tamanට වැදගත් නැති සාමාන්‍ය දෙයක් රූප වස්තුවක් මත රූපයක් තමයි රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා ඒ කියන්නේ හිත පිට ගිහිල්ලා පිටේ ඊට පස්සේ අපි හිතට ගත්ත මේ ඇහැමැට්ටමට ගත්තා කියන්නේ එක්ක දකින එක්ක බලනවා උන්දතම දේ තමයි ආනාපාන කරනකොට තේන රූප එකක්වත් බලන දේවල් නෙවෙයි පේන දේවල් බලන්න ඒ ඒ ඒ වෙනස තේරෙනවද බලනවා සහ පේනවා කියන එක. මේක භාවනා ජීවිතේ මම පුදුමාකාර ලෙලියදලා කරනවා. මේ දෙක කලවම් කරගත්තොත් එහෙම හරියම හරි මොකද මේ පේන දේවල් වලින් කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඒ චේතනාව නෑනේ. බැලුවොත් විතරයි මම සම්බන්ධ වෙන්නේ නැත්නම් මගේ ඇඟිලි ගැහිම සිද්ධ වෙන කෙලෙස් පහ නිසා හරුවත් වෙනසිකේ සිට පේන දේවල් වලට කනකාට වෙන්න එපා. පින හැම දෙයකම අපි වගකීම් යුතු නෑ. යම් කිසි කාරණා හේතු නිසා වෙන්න පුළුවන්. නමුත් බැලුව තැනින්ම තමයි වැඩේ පටන් ගන්නෙ. කවුන්සල්ට එකතු වෙන්න පටන් ගන්න බලපු තැනින්ම. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒක රූප මට්ටමින් අතර වෙනද, පේන මට්ටමින් අතර වෙනද, බලන මට්ටමට යනවාද කියන එක මෙහෙම කරනකොට වෙනවා. දැන් අපිට ඉස්ලාම සිද්ධ වෙන්නේ දැනට සම්බන්ධ එළඹිච්ච මොහොතක පුළුවන් විදිහට මෙනෙහි කරගන්න. මෙනෙහි කරනකොට එන්නේ එන්නේ ඉස්සරහට යනකොට තේරෙන පටන් ගන්නවා මේක ඇතුලේ මහ වැඩ ගොඩක් ඒ කියන්නේ උදේ පාන්දර අපි හැරෙනකොටම ඉස්ලාම අපි නිින්දෙන් අවදි වෙන ගතිය සහ අත්හරිනවා කියන එක දෙකට කඩාගත්තොත් අත්හැරපු ගමන්ම අපි මමයා තාවුරු කරගන්නේ කකුල් බිම තියන්නේ හිටපු දිහාට නිරලා තියෙන ඒ ඇඳේමද අතපත ගාලා ළඟ හිටපු කරා ඉන්නවා කියලා බැලුවා අන්න හොස්මක් යනවා නැත්තම් මොකද වෙන්නේ කොහෙද මේ අර කියන අර සම්පූර්ණ කෙලෙස් නැතුව තිබුණ හිතට කෙලෙස් කන්දරාව වද්දා ගන්න අපි පුදුම විදියට ලකුණු ටික ගන්නවා. එඳ කවුරු හරි ක්ලාන්ට් එකක් කරන එක පාට ස්පිරිතාලේ ගිහලා දැම්මොත් එහෙම. එතකොට අවදි වෙච්ච ගමන්ම විශාල වෙලාවක් යනවා මේ මමයා තහවුරු කරගන්න පුණ්‍ය ගන්න. ඊට පස්සේ තමයි බෑරින් ගන්න පටන් අරගෙන ලකුණට කොහොමද වමතට කොහොමද ඊට පස්සේ ටිකක් කතා කරන දැන් අරක අර කරගත්තා පස්සේ ඉතින් ඉවරයි ඊට පස්සේ හරි ඒ කියන්නේ ඉවරයි ඕකේ ඉවරයි බුදුහාමරට පැත්තේ බලන්න අපිට වෙන්නේ දැන් තමයි වැඩි පටන් ගත්තේ අන්නම් අන්නම් ඔන්න 100 ආවයි කියන පටන් ගන්නවා ඉතින් ඒ වගේ හේමක් දැකීමක් හැම සිද්ධියකදීම අපි මේ දැනට පුරුදු කරලා තියෙන ක්‍රමෙ මොකද්දෝ පටලවිලා තියෙන අපිට සිද්ධ වෙන අඩු ගන්න එක අඩු වෙන අතර කරගන්න අඩු වෙනසකට දවසක පේන්න බලගන්නේ මේක මෙච්චර දුර දිග ගියේ ඇබ්බැහිය නිසා. නමුත් සතියෙන් සිත්තු ගතව කවුරුතු හතකින් හෝ දවස් හතකින් වෙන්න පටන් ගන්න ගන්න නැත කරතයි. නැත කරනවා තමයි ඕන දිහාවට ගන්න මේ මේ මොකද යන්නේ විකල්පයේදී ඕන දක් කරගන්න පුළුවන්. ඉතින් ඒක මේ මානසික පුත්‍රකාගරණ කියනකොටම තේරෙන එක තමයි ඉතාම වටිනා දේ විත්තේ විත්ත මට්ටම් භවිෂිත කියනකොට කියනවා නම් සීය නැතුව බැලුවනම් ස්වාමීන් වහන්සේ වේදනාව දිගම පටල වෙනවා. සිහියෙන් බැලුවා නම් වේදනාවලින් අපිට දඟලන්න දෙයක් නැහැ. අපි බලන්නේ බව දැනගන්න පුළුවන් වෙනවා. එහෙමනම් එතන ඉඳලා නිවන පටන් ගන්නවා කියන මේක හරි මේ මේ හැබැයි විප්ලවයක් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි සූත්‍රය හමාර කරන්නේ බොහෝම සුළු කාලෙකින් ඒ ඒ එක තැනකට වෙලා විවේකීව භාවනා කිරීමේ රහත් වෙච්ච බව සඳහන් කරලා දෙනවා. ඒ නිසා මම බරපතල වගකීමක් මම ඇවිල්ලා කරලා දීලා තියෙනවා මට ඒක. ආ උලක වැටුනේ සම්මන් සතියයි සුචිතන්නේ දක්වන සතියක් එක්ක දෙක. සාමාන්‍යයෙන් දැන් අපි කියන්නේ දොළසාරේ සති සම්පජානයේ කියන එක දැන් සතිපට්ඨාන සූත්‍රයේ සතෝ ඒ ආතාපි සම්පජානෝ සතිම කියලා සම්පජානීය තමයි ඉස්සලා පෙන්නලා තියෙන්නේ. ආතාපි සම්පජානෝ සතිම කියලා. නමුත් වැඩේට බයිනකොට සති සම්පජානීය කියලා තමයි අනිත් උගාක් තංගල කියලා තියෙන්නේ සති සම්පජානීය කියලා. ඒක මටත් හිතෙන ඒක වඩා හොඳයි කියලා. මොකද සතිය කරන්නේ ඒ ඇති தত্ত্বයේ ඇති ඇතියම අපිට පෙන්වන්නට ඒක චිත්තක්ෂණික ස්පර්ශයක් දෙනවා. අර ශීඝ්‍ර වේග නතර කරලා දෙනවා. ඒක නැත්නම් අයියෙන්ම චිත්‍රපටි ඒ ස්ලයිඩ් එක විතරක් නතර කරලා දෙනවා. ෆ්‍රීස් කරනවා. සාම තීන්දුව කරලා නැහැ. හරි වැරදි බලලා නැහැ. සම්පජඤ්ඤයෙන් තමයි ඩිස්ක්‍රිමිනේටිව් නොලෙජ් එක මේක වැදගත් දෙය, මේක නොවැදගත් දෙය, මේක හොඳයි, මේක නරකයි, මේක හරි වැරදි ඔක්කොම සම්පජඤ්ඤය සම්පජඤ්ඤයෙන් තමයි කරලා දෙන්නේ. ඒක සතිය කරලා දෙන්නේ සම්පජඤ්ඤයට ක්‍රියාත්මක වෙන්න සාමය සහ මේ ස්පාසුව විවේකයේ ඉවසීම වගේ වාතාවරණය සාහුරු කරලා දෙනවා. එහෙමත් එහෙම නැත්නම් සම්පජඤ්ඤය කවදාවත් වැඩ කරන්නේ නැහැ. සම්පජඤ්ඤය කලබල තැන්වල වැඩ කරන්නේ නැහැ. සතුට සමාදානයේ තියෙන තැනකට ඇවිල්ලා බොහෝම විවේකීව එයා තෝරලා දෙනවා මේකයි කළ යුත්තේ මේක නොකළ යුත්තේ මේක හරි මේක වැරදි කියලා ඒක ගන්න සංකල්ප විවේක බුද්ධියකින් ඒ නිසා අපි සම්පජන්ණයට හේතු සපයලා දෙන එක තමයි අපිට කරන්න පුළුවන්. ඒක නිසා සතියෙන් ඇති කරලා දෙන පුංචි ඉඩක් මේ සතිය අරන් කරලා දෙන්නේ අපිට. පුංචි ඉඩක් ප්‍රවාහය සම්පූර්ණයෙන්ම නතර කරලා පුංචි ඉඩක් ඇති කරලා දෙනවා. අන්නේ ඉඩ තුල තමයි සම්පජඤ්ඤය වැඩි. නිසා සතෝ සම්පජානෝ කියලා කියන්නේ සම්පජඤ්ඤය කියන කියන්නේ සංකීල කියන හාත්පසින්ම. ඥාන කියන පදේ තමයි ඥාන කියන එකෙන් හරියට ඥාන කියලා කියන්නේ දැනීමේ ගන්න. පයන්නේ මේගොල්ලෝ උත්සාහ කරනවා ඒක නිකන් මේ අතුවා දෙන මතයක් ප්‍රකාශය හොඳට විසදව. ආත්මසිම දැනගන්න. ඒකෙන් කලබල වෙන්නේ නැහැ. කලබල කෙරුවොත් කලබල වුණොත් සෙලස් පහළුව සම්බන්ධයෙන් සම්පූර්ණ ලැජ්ජ වෙලා පිටිපස්සෙන් පිටිපස්සට යනවා මේ බොහොම කුල ඇති බොහොම මේ සමාජශීලී නොවන කෙනෙක් වගේ. සද්දියෙන් ඉඩාරම් දුන්නොත් විතරක් එයා ඇවිල්ලා යාට ඕන කෘත්‍ය කරනවා. ඒක බොහොම උදාරු දෙයක්. සාමාන්‍යයෙන් එළියට ගන්න බෑ. ඒක ගන්න නම් සත්‍ය විශ්ින් ඊට කල්ලාතෝ පාර තහවුරු කරලා දෙන්න ඕනේ නිකන් රජෙක් එල්ල ඉස්සලා security කියලා කියනකොට දැන් ආරක්ෂාව හරි බයින්දී කියන කම්ප්ලේන්ට් එක ගන්න මේකට දාන්න ඉස්සෙල්ලා මෙසේජ් එකක් එන්න ඕනේ අනුවේක ක්ලියර් කියලා. අන්න ඒ වගේ සතිය තමයි මේ ක්ලියරන්ස් එක කරන්නේ. හැබැයි සතිය කිසිම දෙයක් තෝරන්නේ කරන්න යන්නේ. ඉදාරන්නේ ඒක සතියට පස්සේ තමයි සම්පජඤ්ඤේ ඉන්නේ. හැබැයි සති සම්පජඤ්ඤේ හොඳට ජීවුන කරපේ කරාට සම්පජඤ්ඤේ මෙසේජ් එකක් දෙන්න පුළුවන් ඔබ අර තියෙන බවට. සම්පජඤ්ඤම කියලා කියන්න පුළුවන් දැන් නම් ඔළුව පිටිපස්සට හැරිලා තියෙනවා. රහසෝන වගේ. කඳ ඉස්සරහට තියෙන කියලා කියලාද ඒක කරලා දෙන්න සතිය සම්පජඤ්ඤයට පුළුවන්. ඒකකොට ඒ කියන්නේ සති සම්පජඤ්ඤය ඒකට වැඩ කළ හුඟක් පුරුදු වෙලා. මුලින් මුලින්ම වෙන්නේ සතියෙන් තමයි සම්පජඤ්ඤයට ඉඩ ආරම්භ වෙන්නේ. සතියේක තමයි ආධුනිකයෙකුට කරන්න තියෙන්නේ සතිය පිහිටීම තමයි සම්පජඤ්ඤයට දොර ඇරලා දෙනවා. කියන ආරාධනා කරනවා කියන එක. බුරුත් බුලත් තුරුලක් දෙනවා වගේ, තොරලක් ගැහුවා වගේ, පාවඩේලුව වගේ ඔක්කොම ටික කරන්නේ සතියේ. සත්‍ය සම්පජඤ්ඤය දෙක ඈඳුත්තක්. ඒ අපි කියනවා අහනකොට අපිට ඕන ඕන විදිහට ඉදිකට පන්නා ගත්තා නම් නූල අනු ඇදිලා එනවනේ. නූලෙන් ගැටේ වැටෙනවා. නූලෙන් තමයි වැඩි විදිහට ඉදිකට පස්සේ බහුමීතුරු වෙන්නේ නැහැ නේ. අපි ඒ දෙවිසල් අල්ලලා නූලේ යදනවා කියලා නූල ඉදිකට හුරුකල් බැකෙලින්ම තියෙන. ඒකේ කිලිමෑන එක ඒක ගහන ගහන ගහන ගහන යන තාක්ෂ නූල ඇදලා. ඒ නිසා අදවත් යන සෙකන්ඩ් කරන සතිය වීනන්දුවක් වගේ කියන. වීනන්දුව කියන එක අහලා තියෙනවද? මොකද්ද? ඒක බොහොම කැලේ සිල් එකක්. හැබැයි මේ තියෙන අහුරක් ඇල්ලුවොත් නන්දු තියෙන වී එකක් ඇලෙනවා. ඇලුනොත් නම් කහගෙන යන ඇටේ තැනකම. හැබැයි අලං වෙන්න ඕනේ. එහෙම කියලා ගී නඩු තියෙන ගී මිටික් කරගෙන යනකොට මිරිකෝ එකක් දෙකක් විතර තම කාගෙන යනවා. හැබැයි ඒක අන්තිමට පිළිකාවක් හැදලා තමයි ඒක තමයි සතියට එල්ලේ අහුණා නම් ඕනම දෙයක් විදිනවා. හැබැයි සතිය ප්‍රකෘතියෙන් බින්දෙන සුළු තුනී කට්ටක්. ඒක ඉදිකට්ට වගේ. ඉදිකට්ට අග පුංචි නූල හිලක් තියෙන ඕකේ නූල දාගත්තට පස්සේ අපි හසුරවන්න වෙන්නේ ඉදිකට්ට විතරයි. එදිකට හසුරනකොට එදිකට ගත්තට පස්සේ නූල ගිහිල්ලා එතන හරියට පත්තක එකතු කරලා ගැටේ වත්තන කටයුතු කරගෙන යන නිසා ඉස්සල්ලාම අප්‍රමාදයේ වශයෙන් කෙලිම පෙන්වන්නේ සතිය සතිය පිටවල යනකොට සම්පජඤ්ඤයට වෙනම ආරාධනා කරන්න ස්තෝත්‍ර කියන්න ඕනේ ඉන්නවමයි. නිසා මේ සතියේ තියෙන්නේ මේ ඇරෝ හෙඩ් එකක් වගේ. ඉතින් ඊතලයක උඩ තියෙන කැපෙන තුඩ වගේ එකක්. ඒක විවිධාකාර ගන්න. සර්වඥාන්ස දේශනා කළ දේනවා මේ කරත්තරෝද තියෙන්නේ මේ මොකක්ද කියන්නේ මේ කරාදි ගහලා හදලා තියෙනවා. අර ධම්මචක්කයට වගේ හදලා තියෙනවා. ඒක ස්පෝක් දාලා තියෙන වයර් රෝද තියෙන. ඒ ස්පෝක් එකේ රෝද යනකොට වාහනයක් ස්පෝක් දාලා තියෙන වාහනේ දුනා කියලා කියන්නේ ඇත්තට පොළවත් එක්ක සම්බන්ධ වෙන තනි ස්පෝක් එකේ තමයි රෝද හිතෙන්නේ. ෆිට්නස් ක්ලොක් එක තමයි එක වෙලාවට බර දෙන්නේ. ඊළඟට පොඩ්ඩක් බාර වෙලා තව එකක් බර ගන්නවා. එන්නේ මොළු හරි ගැසලා දෙත ඒ නිසා ඕනම චිත්තක්ෂණයක සතිය තියනවනම් අරමුණයි හිතයි අතර කිලින්ම ඉර බැඳිලා තියෙන සතියයි. අනිත් මේ ලයින් එක කමෙන්ට් එක හදලා දෙනවා. ඒ නිසා ඒකාරෝ කියලා කියනවා. ඒකාරෝ කියන්නේ එකම අරයයි. අර 60ක් 70ක් තියෙන මුළු රෝදේටම. නමුත් බරගන්නේ හරියටම බලවේගාව පිටනකොට තියෙන එක. ඒක ඊගා චිත්තක්ෂණේ මාරු වෙනවා. ඒක රෝධ කරගෙන පෙරේ මානසයි මේ සතිය මේ මේ පෙරෙන්න රෝධයක් උඩ කෙලින් ඇවිදින්න හතර මිනිහෙක් වගේ හරිම සූක්ෂමයි. ඒ වගේම කොච්චර සූක්ෂම වුණත් සමබරතාවය නඩත්තු කරන්න ගන්න. ඒක නිසා සතිය පුරුදු කරගත්තාම පස්සේ කොච්චර කලබලකාරී ජීවිතයක් වුණා කොච්චර කෙලස් බර ජීවිතයක් වුණත් තමයි ඥාන බේර ගන්න පුළුවන්. ධර්ම බේරගත්ත පමණින් නැත්නම් සතිය පිහිටවගත්ත පමණින් එතන සම්පදන්නේ ඇවිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. ඒක නිකන් හරියට යුද පෙරමුණක පහර දීලා පිටි අල්ලගන්න එකක් ඊටසේ දෙවෙනි දවසේ බලය තහවුරු කරගන්නවා කියන එකක් තියෙනවා. ලෑන්ඩ් මයින්ස් ඉන්නවා තාලේ මේක චෙක් කරලිවල එහෙම කරන්න දුන්නු ආයෙ දවසේ ගහන්නේ. ඉතල ගැහුව ගහලා බලය තහවුරු කරගත්තා. එහෙමනම් විතරක් දෙවෙනි දවසේ බැටල් ෆ්‍රන්ට් එකට යනවා. දිග දිගට ගහන ගියොත් අන්තිමට බලනකොට අල්ලගත්ත ඊළඟ අතිරිම තිබුණොත් එහෙම අහු වෙනවා. ඒ වගේ තමයි සති සම්පජන්යේ ක්‍රියාත්මක වෙන්නේ ඉස්සල්ලාම යන බටාලියන එක තමයි සතිය. ඒ නිසා අපි වග කියන්න ඕනේ නැත්නම් යුද්ධයේ ප්‍රතිඵල තීන්දුව කරන්නේ සතිය යන ගමනේ හැටියට තමයි. ඒ නිසා සතිය මහ පුදුම මේ විවිධ හැකියාවන් වලට විවිධ දක්ෂතාව වලට ඊට ප්‍රස්තාව ලැබලා දෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මරණකම් උත්සාහ කරන්න ඕනේ සතිපට්ඨානවල. සත්‍ය පිළිසලකට ඒ පිළිතීම තුළ සම්පජාඤ්ඤ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. නෑ, ඇති සාමත කෘත්‍ය දෙක වෙනවා. සම්පජාඤ්ඤ කියන්නේ ඒකින් මේක වෙන් කරලා දැනගෙන ප්‍රයෝගික සිදු කර දෙනවා කියන්නේ. කලියුත්තට හිත යොදවන්නේ සම්පජාඤ්ඤ වල. ඒක ඒ දේ කරන තරම් විවේචන බල දෙන්නේ සතිය තමයි. يعني සතිය ජූරිය වැඩ කරනවා නම් විනිශ්චය කරන්නේ සම්පදන්නේ. විනිශ්චයකාරතුමාගේ ජූරිය දෙනවා නම් ඔක්කොම යුනානිම ඩිසිෂන් එකක් ඉතින් විනිශ්චයකාරතුන්ගේ අසංගන්න එක විතරයි. ජූරිය කැඩිලා නෑ. එහෙනම් ඉතින් බර වැඩක් එනවා මේ විනිශ්චයකාරතුමා. ඒ වගේ තමයි සතිය ආර්යතුම බුදු හිතින් නෙවෙයි නම් කරන්නේ. අපි කරන හැම තීන්දුවක්ම චැලෙන්ජ් වෙනවා. අපි කරන තීන්දුවක yaadෙන්නේ නැහැ. අපි කරන දේ 100 100ක් නම් පවක් අකුසලයක් කරන්නේ. අනුගණනක පවක් බව තේරෙනවා. ඒක කරන දේ කරන්න බෑතින්ම. කරන දේ කරන්න මුළු හදින්ම. ඒකම තමයි අපිට නැවතිල්ලේ දවසකට පැයක් විතර ඒකටම කල් දුන්නාට පස්සේ සතිය පිටට පස්සේ පේනවා ඒකේ ඒකේ අන්තිමට හොදන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතන accounts ඔක්කොම balance වෙනවා, book keeping සිද්ධ වෙනවා, profit දරද්ද කියලා හුදුවට තේනවා. මොකද සතිය තියෙනවනම් සම්පජඤ්ඤය වැඩ කරනවාද කියලා අලුතෙන් බෙර ගන්න ඕනේ නැහැ. අලුතෙන් ආරාධනා කරන්න ඕනේ නැහැ. ප්‍රතිසම්පදන්නේ දෙකේ වගේ ඒකට ඒ කලින් ගහපු ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. අපිට තියෙන්නේ සතිය ගෙන්න ගන්න එක විතරයි. එනහොත් ඒසොත් එක හරියනවා. ඒක නිසා අපිට මේ එක පුංචි වැඩේ කරුවොත් පිටිපස්සේ මුළු මාලාවක් ප්‍රතිඵල රාශියක් ගන්න පුළුවන්. හැබැයි මේ සතිය පිටවීම පිලක් කියලා අඳුරලා දීලා නැහැ. දන් දෙන්න නම් තාප්පා. රොද්ද බඳගෙන ඉන්නේ. සිල් රකින්න කියපුවම මේ ඥාති කාර්යකරයි අරකයි මේකයි කියන සාරද ඈ දැන් වැඩි වෙලා තියෙන්නේ අද ඒ අවිලක් 20කට විතර තියෙනවා ඒක ඒක අරමුදු කරගෙන ඉන්නේ එහෙමනේ අර ඒක දවසක් මහත් එක්ක ඇවිල්ලා අහනවා මේ මෙතන මේ අනිත් ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ මේ ස්වාමීන් වහන්සේ දාන ටිකක් පිළිගන්නේ මට දාන ටිකක් දෙන්න පුළුවන් මම කොහොමද නඩු යන කතාවක් ඕමයිත් කතා කරන් දෙන්න එපා පොඩ්ඩක් මහාන වෙලා බලන්න කියලා. ඔනේ දාට තේරෙයි ප්‍රශ්න මොකද්ද කියලා. ඒ නිසා මේ සීය පිහිටවීම තමයි ලොකුම කුසලය. නැත්නම් අපිට මිනිස්සු කෙරෙහි කල යුතු උත්තරම දේ අනිත් තේරම කරන්නේ ඒකට පහසුකම් සංසන්න කියලා හිතාගත්තට පස්සේ හරි ලේසි වැඩක් ඉතුරු ලැබෙන්නේ. ඒ බණ කියනකොට වෙන්නේ ඉතම මොකද්ද මහා ගැඹුරක් කියලා දෙන්න හදනවා මේ අර සූත්‍රයි මේ පාලි ගාතයි අරම ඇන්තර බුණක් අත්න මේ නහයක අන්දදනෝ ඈ එච්චරයි දෙන්නේ. ඒක අමාරු බව සම්පත්තනසි මතක් කරලා තියෙනවා. නමුත් ඒකට ප්‍රයත්න කරන එක අපිට තේරෙන දේවල් වලට වඩා මාර්ගල සිතිවිලි වලින් ඒ කියන්නේ විඤ්ඤාතේ විඤ්ඤාත නැත්තම් භවිෂති. ඒ ඉතිවිලි ආවට කවදාකවත් රණ්ඩු කරන්න යන්න බෑ ඒ ස්වභාවයනේ. මූද තියෙන්න පුළුවන් කවදා හරි කල්ලි නැති වෙන. අපිට හීනකින් වසිතන්න පුළුවන් මූද. හස්තේ නැහැ. ඒ කියන්නේ කිසමුතු තුමා කිව්වේ හිත තියෙන බාර තියෙන එකම ලකුණ තමයි හිතවිල්ල. හිතවිල්ලකින් තොර හිතක් කියලා කියන්නේ රැල්ලකින් තොර මූදක් බලාපොරොත්තු වෙනවා. අපිට තියෙන්නේ මේ හිතවිලි ජීදී අපේ ධාම බේරගන්න පුළුවන් අපිට පුළුවන් දේ හිතවිලි. කොහොමඩක්වත් වෙනවානේ ආරාධනා කිව්වොත් නැසත් වෙනයි. ඇත්තටම මන්නම් හිතවිලි වලට හරීම තකක්මයි හිතෙන්නේ. මොකද එක එකටත් වරෙන් කියලා නෙවෙයි නේන්නේ. මම වගේ කියන්නේ. කිසිම මම ආරාධනා වෙන්නේ නෑ. දේත් ප්‍රයිසස්ලා. මොකද මම ඉතින් මේව ඔළුවේ දාගෙන මම කරගාටු වෙනවා. හිතවිලි සමහරට පාප හිතවිලි තමයි. හරි. ජීවිතේදී ආදී අපතේ හිතවිලි වලට කරදර වෙන්න පටන් ගත්තා සමාජිකත්වම කියලා කියන්නේ මේ ආදයක් නැති වෙන විතර මේක කිලිම පාඩුවක් නෙවෙයි. ඉතින් හිතවිලිත් එක්ක යාළු වෙන බලන්න මෙච්චර කල් හිතකේ යෝක මොකද්ද මේ සාකච්ඡා කරන්නේ. මෙච්චර හොඳටම මෙච්චර කල් හිතේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ හොඳ පුරවැසියෙක් බාඩපත් වෙලා තියෙන ඔක්කොම වැඩටි කරගෙන ඉඳලා මේ හිතේ තියෙන්නේ. ප්‍රශ්නයක් කරලා නැහැ. දැන් තියෙන්නේ කිනේ මිනිහට ආදරය දෙන්න වරෙන් මචං කියලා ඉස්සර කරලා වැඩි කරගත්තාම ඉවරයි. ඔය අහා කියන තරම් කලු නැහැ. හිතවිලි වලයි වේදනා සංඥා මොනම වෙනසක් අත්තක් නැහැ සාමාන්‍ය නමුත් හිතවිලි අර වේගෙන් ගමන් කරන නිසා අපිට මේ මැප් එක අල්ලගන්න බෑ කොහොමද වෙන්නේ කියලා කියාගන්න ඒ නිසා හොඳම දේ තමයි අපි පැහැදිලි සර්වඥාදී බුදු වුණාට පස්සේ මේ හිතවිලි වලින් කරදර කර පැහැදිලි බුදුන්සේ දේශනා කළා තියෙනවා කියලා තියෙනවා මම මේ විවේක විනෝද නිකමට හිතක් හිතනවලු අනේ රජවරු ධාර්මික වෙනවා කොච්චර හොඳද කියලා එතකොට මාර ඒගොල්ලෝ ඕක තමයි මං කියන්නේ දැන් උනත් ගියොත් රජකම ගන්න පුළුවන් මාත් වෙන ඒගොල්ලෝ ඇමතිකමක් කරලා දෙයි අපිට කොච්චර ඒලනු හදන්න පුළුවන්ද කොච්චර පාලම් ගහන්න පුළුවන්ද දැන් උනත් කැන්ටෝල් එකක් තෝ පාපී මාර කියනකොටම මාර ඇතුලේ අන්තරස් දාන උනම ඒ කියන්නේ ਸਰවඥාතු පරිවිතක්යක් පහළ වෙනවා කල්පනාවක් පහළ වෙනවා ඒ ප්‍රශ්නයක් වෙන්නේ විශේෂයෙන්ම සතිය හිතවිල්ලකට ඉස්සරහා පස්සර තියෙන දෙකේ සතිය තියෙනවනම් මේ හිතවිල්ල මේ ඇබෝට් වෙනවා. ඒ හිතවිල්ල මේ සරු බීජයක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට බලන්න තියෙන හිතවිල්ල පටන් ගන්න ඉස්සෙල්ලා සතිය පොඩ්ඩක් තියෙනවනම් ඉක්මනට උනට පස්සේ සතිය පිරෙන එක තමයි ඒක ලොකු සංඛ්‍යාවක් අහු වෙන්නේ. බහුවල පවට පුංචි පුංචි කොට හතර නැතුව සතිය රින්ගනවා. කරන්න කරන්න කරන්න ඉව නිකන් මේ පොලිසින් බෑග් වල දාලා පැකට් කරනවා වගේ. හිතවිලි පැකට් වෙන්න පටන් ගන්නවා. පුංචි වෙන්න වෙන්න බල බිඳෙනවා ඉලිකට්ටු මේක. ඉලපතක් කරගත්තාම මිටිය පිටින් ගත්තොත් ඒක ගන්න බැරි. ඒ කියන්නේ යන්නලාගාරංග කුංජරෝ කියලා සර්වචන වෙන්න තියෙන බතකට වලින් හටපු ගාලකට ඇත්තේ පුදුම මාදයක්ද? ඇතන වෙටි ලොකුයි වට ගාලා. අට උගලන්න මේ පුංචි පුංචි කෙදිවල එක එක ගලවලා දාන්න පටන් ගත්තාම ඉවරයි. අපි අර ගෙඩිය පිටින් බැලුවොත් නම් අදාට වැඩි ලොකු ළඟටවත් යන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ අර දකින්න ඉස්සලා බය වෙලා. උගලවද කියන ඒක නිකන් කැටකිරිලිගේ හිතක් කියලා. කැටකිරිලි විහිද එහෙමලු සද්දන්ත කුල ඇතෙක් වෙන්නේ කියලා කියනවා. බින්දපන් කියලා කියන කොන කෙල්ල පටන් ගන්න කෙලවර ප්‍රයය. බලංකාරයේ සුමානේකට පොලුකාරයට වරුවයි. බින්දින එකයි තියෙන්නේ පැත්තකට ඉඳලා කඩාන කඩාන යන්නේ කියනවා. අර දෙපැත්තේ වරහන් දෙකක් දාන්න එතකොට මේ දෙපැත්තේ වරහන් දෙකක් දැම්මම ඒ වචනේ අර්ථය රචනයට වෙනමම එකතු වෙලා තියෙනවා. වෙන මතයක් ගන්න බෑ තමයි දෙපැත්තේ වරහන් දෙක දාගන්න. එහෙම නැත්නම් ඥානන්ද සාන්ති කියලා කියන්නේ මේ ලෝකයේ කියන දෙකට දෙපැත්තේ කොමාගෙන ගන්න. ඉවරයි. ඒක උට ඉවරයි. ලෝකෙ තිබුණට ප්‍රශ්නයක් නෑ. කාමේ නම් කාමේ බව ලකු මේ මොනවද කියන්නේ අර ඉන්වර්ටඩ් කොමාස් එකක් දාගන්නේ ඉතරයි. මුලින්ම ඉන්වර්ටඩ් කොමායි මාසික කොමායි එතකොට අපි ඒ පැකට් කරලා තිබ්බයි වස්ත පොඩ්ඩක් ඉන්න වැඩ තියනවා කියලා තිබ්බයි. එහෙම නැතුව තොගේ කියන්න ගියොත් ඉතින් අතන එතනේ අවුල් කරන්න පටන් ගන්නවා. ඒක පුළුවන් තරම් උදේ පාන්දර නැගිටලා එකක් හරි දෙකක් හරි වැඩ දාගන්න සතිය තමයි. අන්න සතිය මේ වැඩ කරනවා. ඒක ඉතින් ඕන ආයෙ දවසේ නැද වෙලාවක දාගත්ත පස්සේ අපිට අහුවෙන මේ අතරමැද සම්පූර්ණ අසතියෙන් ගත කරලා තමයි මෙතන සතිය කියලා මෙතන සතිය කියලා. පස්සේ කරන තියෙන ඔය එක මැද මැද පොඩි පොඩි පොඩි පොඩි තැන්වල සතිය පිටවෙලා ටැග්ස් තියනවා කියන එකයි. මෙයා මම ගුණවලමට කියතුනේ. අන්නේ මේකට පස්සේ පුංචි පුංචි පුංචි පුංචි කැරියට කැරෙන්න පටන් ගන්නවා. කැඩෙන්න පටන් ගත්තත් ඒක බල බිඳිනවා. විකටම බල බිඳිනවා ඥාන කෝණිට අනුසෝ ඒ සත්‍ය බලමයි මේ කියන පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඔබට නම කියලා කියන්නේ ඕනම කෙලෙසකට නම කියලා කතා කරුවොත් බල බිඳිනවා කියන්නේ. රාගය අවේලාවේ මට දැන් රාගය ඇවිල්ලා තියෙන කියලා කිව්වොත් ඊට පස්සේ රාගෙට ඉන්න බැරි වෙනවා. අන්න රැකියුලාට මුඛණ්ඩාඩි යනවා. ඕනම මහා දෝනා සීරි වසිනා ඔඩ්ඩි වසිනා කවුරු ආවත් නම කියලා කතා කරොත් ඉන්න බෑ කියනවනේ. කට්ටිය කරන්නේ එච්චරයි. ඒ කියන්නේ නම කියලා කතා කරනවා කියලා කියන්නේ මූණ දුන්නයි කියන එක. අඳුරගත්ත ගමන් ඉන්න බෑ. ඒ දැන් හොරෙකුට මේ CID කාර්යයක් පිටිපස්සේ ගිහිල්ලා අල්ලන්න ඕනේ නැහැ. මයි පිටිපස්සේ CID එක දාලා තියෙන කිව්වනම් ඒකේ ලේබඩයන් තමයි පටන් ගන්න. ඉතින් හිතේ ඉන්නේ. මිනිහට ඉන්න බෑ ඉන්න බෑ මොකද එයාගේ ජීවිතයේ තියෙන අන්ධකාරය එයාගේ ජීවිතයේ තියෙන කවුරු හරි දකිනකන් සරුවත්සන්සේ පෙන්නලා තියෙන එළි වෙනකන් තමයි කාරණා එළි වෙනකන් තමයි හොරාගේ වැඩ එළි වෙච්ච දාසේ ඉන්න බෑ තමයි හිතවිලි මේ පාළුගේ වළම් බිඳගෙන ඉන්නේ අපි කිසි වෙලාවක හතිය පිටවන හිරු මුරකාරයෙන් දාගන්න අපි දැන් කරලා තියෙන්නේ කිලිම ලැබෙන්නේ අපි දැන් නිකමට මුරකාරයෙන් දාන්නේ දැන් හතිය පිටවන්නේ දොරට පාලෙත් දාන්නේ එමරසි ටික ටික ටික කොටු වෙන්න පටන් අරගත්තට පස්සේ මහ පුදුමාකාර විදිහට වේල බලන ගන්නවා මේ තුම ශක්තිය හානියක් සිද්ධ වෙනවා හිතේ වල වැඩේද. මොකද කවුන්ට් නැහැ අපට. කොච්චර හිතේ දවසකට එනවද කියලා අපි දන්නේ නැහැ. ඒසක් අතනින් මෙතනින් ටැක්ස් ටිකක් තිබ්බනම් අපිට තේරෙන පටන් ගන්නවා අපි සම්පූර්ණ මනෝලෝකයකට. ගයි ජීව ලෝකෙක විශාල සැලසුමක් හදාගෙන ඉන්නේ කවුරුත් කතා කරුවොත් සද්දයක් ඇහුනොත් විතරයි අපි අපි වීදුරුගේ කඩලා යන්නේ. නැත්තම් ওই දිගට යන එකයි හිත වෙන්නේ. ඒක නිසා අර එක්ක මූල කර්මස්ථානයේ හිත දාලා භාවනා කරනවා. දැන් සක්මනක් කරනවා. එහෙම නැත්නම් ඉදින්දාවටදී දැන් තමයි ටැග්ස් කියනවා. එතකොට ඒ කැඩෙන පටන් ගන්න පස්සේ හොඳට තේරෙනවා අර මේ බ්‍රේක් නැතුව ගිය වාහනේ බ්‍රේක් අහන්න පටන් ගත්තා වගේ. තම වාහනේ ඇදීගෙන යනවා නිකන් කන්ට්‍රෝල් එකක් එන්න පටන් ගන්නවා. හොඳයි දැන් වෙලාව අපි පටන් ගන්නකොට 8යි. ඉස්ස වෙලා තිබුණා පැයකුත් විනාඩි 45ක් විතර වගේ කාලයක් ගත වෙලා තියෙන නිසා වෙලාව මම හිතනවා මේ පැත්ත බලනකොට මොනවද මොකක් ආය වෙලා තියෙන්නේ ඒ නිසා මේ ප්‍රශ්න සහ අදාස්මජම කාණ්ඩ සඳහා මේට වැඩි කාලය දීව සුදුසු නැහැ කියලා මම හිතනවා ඒ නිසා අපි අවසාන කිරීම වශයෙන් මේ පේන ඔපේ ශිල්ජනාතව පින්පමනවල අපේ ගුරු දෙමාපිය ආදී ජවතීන් පින්කමිතයන්ට පින්පමනවල අපෙත් ප්‍රාර්ථනා ගාතාව නිවන් සීපත් කර ගැනීම මේ ධර්ම දේශනා සැසිවාරයෙන් විසින් සමාප්ත කරනු කියලා මම යෝජනා කරනවා. ඉතින් ඔක්කොමලා එත්තාවතා කාටි ගාථා සජ්ජානාවට පිළිමු. එත්තාවතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සිතාචනම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සිතාචනම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා ආකාශත්ථාච බුම්මත්ථා දීවානාගා නෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තාච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු මං තරං ඉදං වෝඥාතිනං හෝතු සුඛිතා හොන්තු යාතියෝ ඉදං හෝජාති නං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝජාති නං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ප්‍රාර්ථනා ගාථා වශයෙන් ඉමිදා පුඤ්ඤක ඉමිදා පුඤ්ඤකම්පේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉමිනා පුඤ්ඤකම්පේන කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඊවිනා පුඤ්ඤ කම්මේන වාදී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආදවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛාපනෝදතු